ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි මෙන්නාස මෑණිනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දෙවෙනි දවසේ ධර්මදේශනාටයි සූදානම් වෙන්න බලාපොරොත්තු වෙන්නේ සීල දනාමේ සඳහා පාඩි වෙලා සාදුකාරය පවතුන Thank you. තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කිම්පන තුම්මේ ආවසෝ රාගස්ස ආදී නවං දිස්වා රාගස්ස පහනාය පඤ්ඤාපේතාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ කතිකා කරගත්ත පරිදි මේ ධර්ම දේශනා මාලාවට මුලින්ම තියාගත්තේ චන්න පරිබ්‍රාජක සූත්‍රය නැත්නම් මූල මාතෘකාව වශයෙන් තියාගත්තේ චන්න පරිබ්‍රාජක සූත්‍රය ඒක ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ තික්ක නිපාතේ සඳහන් වෙනවා. පොත පෙරළුවට නම් පටුනේ බැලුවට මේ නමින් සඳහන් වෙන්නේ නැහැ. මේ මුළු වර්ගයේම ආනන්ද වර්ගය කියලායි සඳහන් වෙන්නේ. ආනන්ද වර්ගයේ සූත්‍ර 10ක් තියෙනවා. පළවෙනිම සඳහන් වෙන්නේ මේ සූත්‍රය. ඉතින් මේකෙදී ආනන්ද ස්වාමීන් වහන්සේගේ සාකච්ඡාවට කොටස්කාරයක් පංගුකාරයක් වෙන්නේ මේ ඡන්න නැමැති පරිබ්‍රාජකයා නිසා අපි මෙතනදී ඡන්න පරිබ්‍රාජක සූත්‍රය කියලා සංකේතයක් තියාගන්නවා. ඒ ඡන්න පරිබ්‍රාජක සූත්‍රයේ තේමාව වෙන්නේ ඒ ඡන්න කියන අන්‍ය තීර්ථක පරිබ්‍රාජකේ ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳව ගෞරවයෙන් ඇවිල්ලා සුවද සාකච්ඡාවකට පෙළඹෙනවා. ඒ සාකච්ඡාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාගේ සාසනෙත් අපේ සාසනෙත් දෙකම පරමාර්ථ වශයෙන් රාගය, ద్వේෂය, මෝහය දුරු කිරීම ඉස්සරහින් තියාගෙන තියෙනවා. එහිලා වහන්සේලාගේ ශාසනයේ රාගයේ කුමන ආදීනවයක් දැකලාද? ද්වේෂයේ කුමන ආදීනවයක් දැකලාද? මෝහයේ කුමන ආදීනවයක් දැකලාද මේ රාග දෝෂ මෝහ ප්‍රහාණය කරන්න යෝජනා කරන්නේ? අනුමත කරන්නේ, රෙකමන්ඩ් කරන්නේ. අන්න ඒ ප්‍රශ්නේ අහනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ දෙන උත්තරේ තමයි රත්තෝකෝ ආවසෝ රාගේන අවිභූතේ පරිරාගේන පරියාදින්නෝ අත්ත්‍ය ව්‍යාබාධපි පරි චේතේති පරිව්‍යාබාධපි චේතේපි චේතේති උභය ව්‍යාබාධපි චේතේති කියන එක තමයි අපි ඊයේ ගත්ත කාරණාව. යම් කිසි කෙනෙක් දැන හෝ නොදැන හිත රාගයෙන් රත් වුනොත් රාගයෙන් යටපත් වුනොත් රාගයට බැසගත්තොත් ඒ හිතේ හැම වෙලාවෙදිම මේ පුද්ගලයාට ඒ රාගෙන් රත් වෙච්ච පුද්ගලයාට ව්‍යාබාධ පිණිස හිටිනවා. ඒ වගේ මේක ඒ පුද්ගලයා කරන කියන සෑම කටයුත්තකින්ම අහල් පහල ඉන්න බාහිරේ සියලු දෙනාටම කරදරයක් වෙනවා. දෙපිරිසව කරදරයටපත් වෙනවා. මේක තමයි එක රාගේ දක්වන්න පුළුවන් ආදීනවයක්. ඉතින් අද දවසේ ඊ ගාවයකට යණ්ඩයි බලාපොරොත්තු වෙන්නේ නැත්නම් දවසේ මාතෘකා කරගන්න හදන්නේ. ඒ විදිහට රාග රත්තෝකෝ ආවසෝ රාගේ නවිගූතෝ රාගේන පරියාදින්නෝ කායන දුච්චර්තං චරති වාචාය දුස්චරිතං චරති මනසා දුස්චරිතං චරති ඒ පුද්ගලයා ඒ රාගෙන් රත් වුණාට පස්සේ එම ශකන සෑම කටයුත්තක මේ රාගය මෝදු වෙන්න පටන් ගන්නවා සෑම කායික ක්‍රියාවකම රාගේ රාගෙන් තෙත්ච්ච ගතිය පේන්න තියෙනවා හැම වචනයකම වචනයක් පාසා දුස්චරිතයකට රාගෙන් ගැලසිච්ච රාගෙන් මෝදු වෙච්ච රාගෙන් ගඳ ගහන ගතියකට එන්න පටන් ගන්නවා හිතන හැම හිතවිල්ලකම මේ රාගය ඒ මුහු වෙනවා. ඒ රාගයේ ගඳ තියෙනවා. ඒ නිසා කාය කායේන වාචාය මනසා තුන් ස්ථානෙදිම දුෂ්චරිත බවටපත් කරනවා. ඒ පුද්ගල දැනගත්තත් නොදැනගත්තත්. ඇත්තටම මේක රාගයෙන් රත් වෙච්ච හිත නැත්නම් ආසාවෙන් භරිත වෙච්ච හිත රාගයෙන් යටපත් වෙච්ච හිත රාගයට බැසගත්ත හිත හුඟක් වෙලාකට පෙනී හිටින්නේ දුස්චරිත නැති සුචරිතයට යන්න තියෙන ආසාවක් වගේ. සුචරිත භාසිත සුභාසිතයකට යන්න තියෙන ආසාවක් වගේ තමයි පේන්නේ. ඒ වගේම සුමනසිකාර කරෝති කියන විදිහට මනසිකාර සුන්දර පැත්‍ර ගන්නවා වගේ තමයි පෙනී හිටින්නේ. බැලු බැලමට సౌందర్యාත්මක පැත්තක් මේ රාගේ තිබුණාට ඒකේ අවසාන ඵලය වෙන්නේ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත කියලා මේ තුන් දොර කෙලෙසන භාවය තමයි රාගයේ දෙවෙනි ආධිනවය නැත්නම් මේ ආධිනවය දැකලයි මේ රාගයේ මුලින් උපුටා දාන්න රාගයේ උදුරා දමන්න මේ අපේ ශාසනයේ මේ වගේ ත්‍රිවිධ ශික්ෂාවක් දේශනා කළා තියෙනවා. ඒ වගේම මේ විදිහට යම් කිසි කෙනෙක් දැනගෙන මේ රාගයේ මුලින් උපුටා දැම්මොත් ඒ කෙනාට තමන්ගේ ස්වార్థයත් අත්තත්තම්පි යථාභූතම් පජානාති පරත්තත්තම්පි යථාභූතම් පජානාති ඔබහත්තම්පි යථාභූතම් පජානාති කියලා ස්වార్థය Tamanට Taman කරගත යුතු අනුකම්පාව Tamanගේ අර්ථ සිද්ධිය හොඳට තේරෙන පටන් ගන්නවා. ඒ වගේම ලෝක ශාසනයට බාහිර ඉන්න නැත්තන්ට කළ යුත්ත අනුකම්පාවෙන් කළ යුත්ත මෛත්‍රියෙන් කළ යුත්ත හොඳටම තේරෙන්නේ මේ හිතේ රාගය නැති වුණාට පස්සේ එතකොට ඒ රාගේ නැති වෙච්ච හිත උභයාර්ථේ සලකනවා. Taman අනුන් දෙන්නකොම සංසන ගතියක්, හිතසුව සලසන ගතියක්, කරුණා බර්ත ගතියක් තියෙනවා. ඉතින් මේකත් සාමාන්‍ය විස්තරයක් අවශ්‍ය කරන ප්‍රකාශනය. මොකද හුඟ දෙනෙක් හිතන්නේ මේ ආශාව, ප්‍රේමය, කැමැත්ත, දයාව තියෙන නිසා Taman Tamanගේ අභිමතාර්ථය, Tamanගේ උත්තම ආර්ථය නැත්තම් ස්වාර්ථය සලකගන්නේ මනාපේ හරහයි කියලා. කැමැත්ත හරහයි කියලා. ඒ වගේ Tamante ප්‍රියායට අර්ථ සිද්ධිය සලසන්නේ ප්‍රේමය හරහා. එහෙම නැත්තම් මේ කියන රාගය හරහා නැත්තම් මේ ආසාව හරහා කියලා. ඒ නිසා මේ රාගය බොහොම වටින දෙයක් විදියට එහෙම නැත්තම් අනිවාර්ය සමාජයේ පවුල් සංස්ථාව සමිතියක් ගමක් නගරයක් එකට බැඳ තබන බන්ධනයක් විදියට පෙන්ලා දෙන්න උත්සාහ කරනවා. නමුත් කල්පනා කරලා බලනකොට මේක හරියටියට වටහා ගත්තේ නැත්නම් වෙන්නේ මොකද්ද? මේ රාගය ආපු නිසා තමනුත් තමන් තහානි කරගන්න කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත හරහා වර්තමානයත් හානි කරගන්න, අනාගතයත් හානි කරගන්න, තමනුත් හානි කරගන්න, අනුන්ටත් හානි කරන තත්යකටපත් වෙනවා. ඒ නිසා මේ සරුවචනාසේ මේ පෙන්වන්න හදන ස්වార్థය එහෙම නැත්නම් කරුණාව එහෙම නැත්නම් ඒ කියන අනුගේ හිතසුව සලසන ගතිය කියන එක රාගයෙන් වෙන් කරලා විරාගිකව කරන්නේ කොහොමද කියන එක අමුතුම ශිල්පයක්. ඒ තරමටම මේ දෙක පටලවගෙන තියෙනවා. රාගයෙන් රත් වෙලා ඒ රාගය මෛත්‍රී ස්වරූපයෙන් වංච කරනවා. ද්වේෂය කරුණා ස්වරූපයෙන් වංච කරනවා. ඒක නිසා රාගයෙන් මුසපත් වෙච්ච වංචකරන මෛත්‍රියන්තෝ කටයුතු කරන එක නා බුදුහාමුදුරුවෝ පෙන්වන හදන මෛත්‍රියට වැඩිය ලොකු ධෛර්යයෙන් කටයුතු කරන බව පේනවා. ලොකු උනන්දුවකින් කටයුතු කරන බව පේනවා. ලොකු නිර්මාණශීලීත්වයක් පෙන්වන හදන නමුත් අන්තිමට තමන්ගෙම ඒ රාග ආසාව විකෘති රාගය සංතරපණය කිරීම තමයි මේ හරහා සිද්ධ වෙන්නේ. ඒ වගේම කරුණාවෙන් වැඩ කරන බවක් පේන්න තියෙනවා. නමුත් ඒක හරහා තියෙන ද්වේෂයක් බව ඒ පුද්ගල දන්නෙත් නෑ අවසාන ඵලයේ වශයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ තිබිච්ච தත්වයටත් වැඩිය පිළිහෙන තත්වයක් යනවා. ඒ නිසා මේ හරහා ක්‍රියාත්මක කරන මේ වංචනික ධර්ම තේරුම් ගන්න මේ රාගයේ මතුපිට ස්වરૂපේ තේරුම් අරගෙන බෑ. රාගයේ මධ්‍යස්ථ ප්‍රමාණය තේරුම් අරගන්නත් බෑ. රාගයේ අඩියට මත දාලා ඒකේ තියෙන මේ අනුසේ ස්වභාවය එහෙම නැත්නම් ඒක උපාදාන කරගන්නකොට මොන ආකාරයෙන්ද අපි අල්ල බඳගන්නේ කියලා බැලුවොත් ඉතාමත්ම චපලයි. ඒක නිසා රාගයේ ස්වභාවය මේ විදිහට ප්‍රත්‍යක්ෂ කරපු සම්මා සම්බුදුජානන් වහන්සේලා ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා ඇතුළුව උන්වහන්සේලා ප්‍රත්‍යක්ෂයෙන් කතා කරනවා. නිකන් තමන්ට තමන් කිචි කවාගෙන hina වෙන්න යන්න එපා. රවට්ට ගන්න යන්න එපා. ඔය හරහා ක්‍රියාත්මක වෙන වංචනික ධර්ම භාවනා කරන්න ඕනේ නැහැ තේරෙන්නේ. මේ ධර්මයේ තේරුම් ගන්න දිහා බලනකොටම තේරෙනවා මේ කේල් ගහ ගන්න දෙයන්නේ සතා පොල් ගහ ගන්න දෙයන්නේ කියලා. නමුත් ඒ දේ භාවනා කරන කෙනාටවත් තේරෙන්නේ නැතුව මෙහෙවීමක් සිදු වෙනවා මේ කෙලෙස් හරහා. ඒක විශේෂ වෙන්නේ නැහැ ලෝක සත්‍යයට. ලෝක සත්‍ය ජීවත් වෙන්නේ මේ මවාපෑම නිසා. ඒ නිසා ඒ බල ඒ මවාපෑමේ අදහස මම අපානේ අදහසට වැඩිය මේ වංචනික ස්වභාවය මේකේ තියෙන ෂාට ගතිය මේකේ තියෙන මායාවී ගතිය දැකලා ඒ හරහ ප්‍රශ්න දිහා බලපු කෙනාට තේරෙනවා මේකෙන් ගැලවෙනවා කියන එක නම් ලේසි නෑ කියලා. ගැලවෙන්න බැරි තරම් මේක විශාල සංකීර්ණතාවයකට වැටලා තියෙනවා. ඒ මොකද බොහෝ කාලයක් ආශේවනේ වෙලා තියෙන නිසා. කෙලවරක් නොපෙන සංසාරේ දිගටම තණ්හාවර ඇවිල්ලා තියෙනවා. හැම වාචික කායික වාචික මානසික හැම දෙයක්ම තණ්හාවෙන් පෙඟිලා තණ්හාව මෝදු වෙන තණ්හාව වගුරු වෙන තණ්හාවෙන් පරියාදීන වූ තණ්හාවෙන් අභිභූත වූ රාගයෙන් රත් වෙච්ච ගතියක් තියෙනවා ඉතින් ඒක නිසා අර ඔක්කොටම හොරි තියෙනකොට කවුරුත් සොරි කියන්නේ නැහැ ඔක්කොටම හොරිනේ ඒ වගේ තමයි රාගෙට වෙලා තියෙන්නේ ඔක්කොටම කුෂ්ඨ රෝග තියෙනවා නම් ඉතින් ඔගේ සොරි කියන දෙයක් ඇත්තේ නැහැ ඒ නිසා මුළු ලෝකෙම රාගයෙන් වෙලිලා ඉන්න නිසා කෙනෙක් ඒ වගේ වැරද්දක් කරනකොට අනිත් කෙනා ඉතින් ඒකේ ගණන් ගන්න දෙයක් නැහැ. මොකද ඒක පැතිරිච්ච භයානක මේ ව්‍යාප්ත වෙච්ච රෝගයක් නිසා. මෙන්න රෝගී තත්ත්වෙන් ඉස්සල්ලාම කොට අප බුදුහාමුදුරෝ මේක ව්‍යසනයක් බව. එහෙම නැත්නම් මේක පැතිරෙන රෝගයක් බව තේරුම් ගත්ත එක එක මහා පුරුෂ ලක්ෂණයක්. දෙක මේ රෝගීන්න මේ රෝගයක් බව ඒත්තු ගන්න පියක තමයි විශේෂම මහා පුරුෂ ලක්ෂණය. හැම කෙනාම තම තමන්ගේ තියෙන මේ අඩුපාඩුව අනික් කට්ටියට හේතු කරලා ගාගෙන සාධාරණීකරණය කරන්න හදන ලෝකේ ਸਰවඥන්සේ කිරි පැකිලීමකින් තොරව එක විදියට කියනවා නම් අනුකම්පා විරහිතව පු탁 ජනයට කිව්වා මේ රාගේ තියෙන තාක්කල් උඹේ වචනේවත් උඹේ හිතවත් උඹේ ක්‍රියාවත් පිරිසිදු නැහැ. ඔය රාගෙන් වැඩ කරන තාක් ඔබ කවදාකවත් උඹට හොදක් කරගන්නෙත් නැහැ. අනුන්ට හොදක් කරන්නෙත් නැහැ. දෙපාර්ශ්වෙටම තියෙන්නේ අනිවාර්ය කෙලසිල්ලක් කියලා. ඉතින් මේක අහන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ. මොකද මේගොල්ලෝ හිතුවේ බුදුජානනාංශයේ පහළලා දේශනා කරන සියල්ලම හිතුවේ මේක මනුස්ස මනසකට ඉක්මවන්න බැරි විනිවිද දකින්න බැරි මේක දී ඇති මූලික தত্ত্বය කියලා. අනේ එහෙව් ලෝකෙක තමයි සරුවචනස මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා ඉස්සල්ලාම වතාවට. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට මේක තේරුණ දවසේ තමයි නැත්නම් ධම්මචක්කපවත්තන සූත්‍රය වෙනකම්ම බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධ වුණේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ආબોධ කරපු දවසේ. එතකන් සම්බුද්ධයි. තමා වශයෙන් බුදු වුණා. නමුත් තව කෙනෙකුට අවබෝධ කිරිල්ලන්නේ සම්මා සම්බුද්ධ වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරු සම්මා සම්බුදු සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ කොණ්ඩඤ්ඤ හාමුදුරු නිසා. කොණ්ඩඤ්ඤ හාමුදුරුත් එනකොට සම්බුද්ධ ත්වයට පත් වුණා. බුද්ධ ත්වයට පත් වුණා. බුදුහාමුදුරන්ගෙන් ධර්මය අහලා පිබිදිච්ච තවත් කෙනෙක් වඩපත් වුණා. එතකොට කියනවා අටුවාවේ 88ක් 18 කෙලක් බ්‍රහ්මයෝ දෙවියෝ වටේ හිටියයි කියලා ඒ එක්කෙනෙක්ගෙන්වත් බුදුහාමුදුරන්ට සාක්ෂියක් ලැබුණේ නැහැ. මිනිස්සෙක්ගෙන් හම්බුනේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ. එදා ඉඳලා අද වෙනකොට අවුරුදු 2600ක් ගත වෙලා තිනවා. මේ પરම්පරාව කැඩිලා නැහැ. අර තරම් රාගෙන් රත් වෙච්ච රාගයට අභිභූත වෙච්ච රාගෙන් පරියාදින්න වූ මුළු ලෝක ජනතාවක් තියේදී මේ රාගයේ තියෙන තාක්කල් කායික වාචසික මානසික ක්‍රියා කෙලසිලා තියෙන්නේ ඒ තාක්කල් මේ මිනිසයා කරන සෑම කටයුත්තකෙම ව්‍යාබාධ වෙනවා මිසක්කා ස්වార్థේ සැලසෙන්නේ නැහැ. කවදා හෝ රාගේ දුරු කරපු දවසක නැත්තම් අඩුවානේ රාගය දුරු කළ හැක්කක් කියන සුතමේ ඥාන හබුදාචි හෝ නැත්නම් මම මේක කරන්න ඕනේ කියලා චින්තාමේ ඥානෙ පහළ වෙච්ච දවසේ හෝ නැත්නම් යාන්තමට හෝ චිත්තක්ෂණයකට හෝ රාගය දුරු කරලා ප්‍රත්‍යක්ෂ කරපු දවසට හෝ ඒ මනසට තේරෙනවා මොකද්ද ස්වార్థය කියන්නේ. මනසට තේරෙනවා අනුන්ට කරන්න තියෙන උදව්ව මොකද්ද කියලා. ඒතකොට තේරෙනවා මේ ඇත්ත අභ්‍යන්තර බාහිර සාසනය කියන්නේ මොකද්ද කියලා යන්තමට හරි තේරෙන මේ රාගය දුරු කිරීම පිළිබඳව සුතමේ ඥානෙ පහළ වෙනකොට, චින්තාමේ ඥාන පහළ වෙනකොට උත්කෘෂ්ඨ වශයෙන් කියනවා ප්‍රත්‍යක්ෂ කරනකොට අස්පනා පිට දකින්නකොට. ඉතින් මේ දහසකුත් වැඩ කටයුතු ඇති. එහෙම නැත්නම් වගකීම් ඇති নানা ප්‍රකාර රෝගයන්ගෙන් নানা ප්‍රකාර බාධා වලින් ඉන්න කෙනෙකුට පුළුවන් වෙයිද වෙලාවක් ගත කරලා මේකට සුත්තමේ ඥානෙ දාලා මේ කියන්නේ ඇත්තක් මේ කියන්නේ වටින දෙයක් කියලා මේ සුත්තමේ ඥානෙට සාදර වෙන්න ඊට පස්සේ විවේකීව කල්පනා කරලා බලලා මෙහෙම කිව්වට මේක වෙන්න පුළුවන්ද මගේ තියෙන අනිකුත් ඥානයන් එක බලනකොට අන්වේ ඥානයට දාලා බලනකොට මේකට සාධාරණීකරණයක් කරන්න පුළුවන්ද කියලා Taman වශයෙන් තේරුම් ගන්න අවස්ථාව. ඊට පස්සේ ඒ දෙකෙන් පස්සේ කුසල ඡන්දේ පහළ එහෙමනම් මම මේක කර බලන්න ඕනේ කියලා. භාවනා කරලා එක චිත්තක්ෂණයට මේක අත්දකින්න අවස්ථාව වෙනකොට මේ මිනිස්යාට තේරෙන පටන් අර ගන්නවා මෙතෙක් කල මේ নানা ආකාර ලෝක විශ්යන්තර අපි තමන්ගේ සුවසිද්ධිය තමන්ගේ අර්ථ සිද්ධිය Tamange අර්ථය සලකන්න උත්සාහ කරාට කරපු හැම ව්‍යාපාරයකම පරාදයි. පරාද වෙන බව පොළවේ අත ගහලා දිවුරලා කියන්නත් පුළුවන්. නමුත් එක චිත්තක්ෂණයට හෝ ඒක අත්දකපු දවසේ තේරෙන පටන් අර ගන්නවා බුදු කෙනෙක් එහෙම නැත්නම් ඒකට වෙච්ච කෙනෙක් මොකක්ද මේ ස්වార్థය කියලා අදහස් කරන්නේ. නැත්නම් අත්හත්ය කියලා කියන්නේ අර්ථයට අර්ථ සිද්ධිය කරනවා කියන එක මොකද්ද? පරාර්ථය කියලා කියන්නේ මොකද්ද? ඔබේ ආර්ථය කියලා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නේ මේක චිත්තක්ෂණයක తాවකාලික හෝ මේ රාගයෙන් තොර අත්දැකීමක් ලබන වෙලාවේ. ඉතින් මේක කල හැක්කක්ද? මේ අපි ඉන්න සංකීර්ණ සමාජයේ ඒ වගේම අපි අපි ළඟ තියෙන මේ ලෝකායත දැනුම හරහා කපාගෙන ගමදි කියලා බිනව මේ කල හැක්කක්ද කියන එක තමයි මේ සුපටිපන්න ගුණයෙන් සඳහන් කරන්නේ. මුළු ලෝකෙම තල්ලත්තක් උඩට බෙලිගිඩියක් වැටලා ඒකේ කටහඬට බය වෙච්චි හාවත් පස්සේ දුවන වල් සත්තු වගේ එක හඬට හත කඩා වැටෙනවා කියලා දුවද්දී සිංහයෙක් ඉදිරියට අවිලා කොහෙද යකෝ දුවන්නේ කියලා නතර කරලා අර සෙනක නතර කරලා විච්චි තැනට ගිහිල්ලා මෙතන වෙලා තියෙන මේ කොන්ද පණ නැති බය බය ආදු සතෙක් බයට ඇති කරපු පුස්සක් විතරයි මේකේ තියෙන්නේ බයෙන් යුක්තව කරලාද කට කතාවක් විතරයි මේක තියෙන තල්ලත්තක් උඩ බෙලිගිඩියක් වැටලා තියෙන තොපි කැලේ කඩාන කොහෙද දුවන්නේ කියලා මේ යන සම්පූර්ණ රැල්ල කඩාන අනිත් පැත්තට යනවා වගේ තමයි අපි ළඟ මෙතන තියෙන ලෞකික ඥාන සියල්ල හරහා මොකද ඒ සියලු ලෞකික ඥාන ඇවිල්ලා තියෙන රාගය හරහා කිසිම කෙනෙකුට අත උසලා කියන්න බෑ අපේ ලෝකායත ධර්ම රාගයෙන් විනිර්මුක්තයි කියන්නේ. ඒක අනිවාර්යයෙන්ම රාගෙන් රත්යි. අනිවාර්යයෙන්ම රාගෙන් අභිභූතයි. කාගෙන් පරියාදින්නයි. ඒ නිසා එවැනි ඥානක ඉඳලා සාර්ථක වෙච්ච චරිත වෙන්න පුළුවන්. මේ රාගයේ තියෙන නියම ක්‍රියාකාරකම දැකලා ඒක හිතලා බලලා ක්‍රියාත්මක කළා. රාගේ නැති කරන චිත්තක්ෂණයක් කියන එක මේ ජීවිතයේ කළ හැක්කක්ද? සුපටිපන්නද? ධර්මයේ කියන එක සුවක්ඛාද සුපටිපන්නද කියන එක සලකා බැලුවොත් අපි පසුගිය මාසෙම නිසරණ වනේදී මේ සූත්‍රයට පිටිපස්සේ තියෙන සූත්‍රය අරගත්ත ධර්මදේශනා සඳහා ඒකෙදී ඒ වාගේ මහජීව ශ්‍රාවකේ කානන්ද ස්වාමීන් ගානා ස්වාමීන් වහන්සේත් පිට ශාසනික හැදිච්ච කෙනෙක් අගය කරපු කෙනෙක් ගෘහපතිය ස්වාමීන් වහන්සේ මොකද්ද සවක්කාත ශාසනය කියන්නේ? ධර්මයේ තියෙන සවක්කාත ගුණය මොකද්ද කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ නැහැ මේකයි සවක්කාත උඹලා එක දුරක්කාතයි කියලා කියන්නේ නැතුව ඒ ආජීව ශාවකයන් අහනවා නැවැත්නි මම ප්‍රශ්නයක් අහන්න කැමතිද උත්තර දෙන්න. යම් ධර්මයක රාගේ දුරු කිරීමට ප්‍රකාශනයක් කරනවා නම්, මෝහේ දුරු කිරීමට ප්‍රකාශනයක් කරනවා නම්, ද්වේෂේ දුරු කිරීමට ප්‍රකාශ කරනවා. ඒකට සුවක්කතයි කියන්න වටින නැද්ද මොකද්ද කියන්න වටින්නේ කියලා. අන්න ඒ වෙලාවේදී ආජීව ශාකයක් කියන ස්වාමීන් වහන්සේ මොනම ධර්මයකින් හරි කමන්නේ රාගයේ, ద్వේෂයේ, මෝහයේ දුරු කිරීමට කතා කරන එකට සුවක්කතයි කියලා කියන්න ඕන කියලා මට හිතෙනවා. ඒ වගේම අහන මොකද්ද ස්වාමීන් වහන්සේ සුපටිපන්නයි කියන්නේ? ඒත් කියන්නේ අපි සුපටිපන්නයි උඹලා සුපටිපන්න නැහැ කියලා. එහෙම අත්ුක්කංශන පරවම්බන්න නැතුව ප්‍රශ්නයක් නගනවා. අවත්නි යම් කිසි කෙනෙක් රාගය දුරු කිරීමට කටයුතු කරනවා නම් යම් කිසි කෙනෙක් ද්වේෂය දුරු කිරීමට කටයුතු කරනවා නම් යම් කිසි කෙනෙක් මොහේ දුරු කිරීමට කටයුතු කරන ඒ බුද්ධයට සුපටිපන්නයි කියන එකද වටින්නේ නැත්නම් මොකද්ද කියන්නේ වටින්නේ කියලා. එතකොට ඒ ආජීවක ශ්‍රාවකයා කියනවා ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් දහසකුත් රාජකාරීතියදී මේ රාගය දුරු කිරීම සඳහා, ද්වේෂය දුරු කිරීම සඳහා, මෝහය දුරු කිරීම සඳහා කටයුතු කරනනම් එයාට සුපටිපන්නයි කියන වටනවා කියලා තමයි මට හිතෙන්නේ කියලා. අන්නේ සුපටිපන්න ගුණය ඒ බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා කිව්වේ දැන් කරන්න බෑ කියලා. මේ ලෝකේ මේ කාලේ කරන්න බෑ. ඒක නිකන් මේ මෛත්‍රී බුද්ධ ශාසනයේ මොන්ටිසෝරි පන්තිය තමයි දැන් තියෙන්නේ මේකෙන් පාස් වුණාට පස්සේ වැඩිපුර අධ්‍යාපනයට මෛත්‍රී බුදු ආමරගම් එන්න ඕන කියන කතාවක් තමයි පැතිරලා තිබුණේ. ඉතින් මම හරි සතුටු වෙනවා. අන්න එවැනි කියන්නේ 50 ගණන් වෙනකොටත් මේක උග්‍රව තිබිලා තියෙනවා ලංකාවේ. ඇත්තට මේට අවුරුදු 4කට ඉස්සලා බුද්ධ ජයන්ත අවුරුදු 4 ඉස්සලා මම ඉපදිලා තියෙන්නේ ඔය වෙනකොට මම දන්නේ නැහැ. අවුරුදු 4 ඉදි මට තේරුණේ නැහැ. නමුත් 67 නිස්සරණවනේ ඇති කරනකොට සුපටිපන්න ගුණය ක්‍රියාත්මක කිරීම සඳහා රාගය දුරු කරන්න ඕනේ, ද්වේෂය දුරු කරන්න ඕනේ, මොහොය දුරු කරන්න ඕනේ කියන මතයක් ගොඩන ගන්න පුළුවන් වෙච්ච එක ගැන දැන් ඉඳලා කල්පනා කරන පුදුම හිතෙනවා. මොකද අද ඊට පස්සේ අවුරුදු 45ක් ගිහිල්ලා බුද්ධ ජාන්තික අවුරුදු 55ක් ගිහිල්ලා අද පවා මේක කළ හැක්කක් බවට හිතන්නේ බොහෝමත්ම සුළු පිළිසක්. ඒක සාධාරණයි. මොකද හේතුව ඒ තාක් කාලයක් අපි රාගයත් එක්ක කටයුතු කළ තියෙන නිසා. නමුත් මේ සුපටිපන්න ගුණය මේ අපි වගේ පුංචි පිරිසක් ඒ සඳහා සීල කැපකිරීම කළා වට පස්සේ අපතුල ක්‍රියාත්මක වෙනවද? මේ සුපටිපන්න ගුණය හෝ රාගය දුරු කිරීම සිදු වෙනවද කියලා බලන්න අපි මේ සූත්‍ර විස්තර කරලා විශේෂ වශයෙන් දැනගෙන උරගා බැලීමක් කළොත් අපිට ධෛර්යයක් ඇති කරගන්න පුළුවන් වුණොත් විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් වුණොත් සද්ධාහක් ඇති කරගන්න පුළුවන් වුණොත් මේ කරන වැඩේ පිළිබඳව ප්‍රාණයක් ඒකට ජීවයක් කැවෙනවා. ඒක නිසා ඒ සුපටිපන්න ගුණය විස්තර වෙන තවත් සාධක සූත්‍රයක් අරගත්තොත් මේ උපාදාන පරිවර්ත සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ උපාදාන කරන ස්කන්ධ පහ පිළිබඳව මෙන්න මේ මේ ආකාරයේ වැටහීමක් තියෙනවනම් ඒ මනුස්සයා සුපටිපන්නයි. ඉතින් අද මේ කරන ධර්ම දේශනාව සඳහා දවසේ මාතෘකාව සඳහා මේ මූලික කොටස එනතර රූපය පිළිබඳව කුමන ආකාරයකට වැටහින මනුස්සයේද සුපටිපන්න. රූපාකාරයේ කුමන ආකාරයේ වැටහෙන මිනිස්සෙකුද රාගය ප්‍රහාණය වෙන්නේ කියන කොටස උද්දුත කරගත්තොත් යේකේච බික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා එවං රූපං අභිඥාය ඒවං රූප සමුදයං අභිඥාය ඒවං රූප නිරෝධං අභිඥාය ඒවං රූප නිරෝධ ගාමිනී පටිපදං අභිඥාය රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධා තේසු පටිපන්නා මහණෙනි යම් කිසි කෙනෙකුට මේ රූපයයි මේක නාම නෙවෙයි කියලා රූපය පිළිබඳව අභිඥාව කියන්නේ ඍජු කෙලින්ම දැක්මක් තියෙනවා ඒ වගේ මේ රූපය ඒ විදියට බල්ල බල්ල බල්ල රූපය Taman ආපాతගත වෙච්ච වෙලාවේ මුලිච්ච වෙලාවේ මුණ්ඩ මුණ දාලා ඉන්න වෙලාවේ මතුවෙන මතුවෙන රූපේ හටගන්නේ මෙහෙමයි කියන එක. රූපයගේ හට ගැනීම පිළිබඳව Tamanට ඥානයක් එනවනම් නැත්නම් ඥානෙ එන තාලෙට මානසිකාර්යය පවත්වනවනම් ඊට පස්සේ හටගත් රූපේ මෙන්න මේ ආකාරයෙන් ගෙවෙනවා නිරුද්ධ වෙනවා, ක්ෂය වෙනවා කියන ඥානෙ තියෙනවා නම් මෙන්න මේ ඥාන තුනේ සමන්නාගත මිනිස්යා මේ රූප ගෙවීමේ පැත්ත තමයි මම බැලිය යුත්තේ. මේකයි Nirodhagamini ප්‍රතිපදාව, මේකයි නිවන් මාර්ගය කියලා තමන්ගේ ජීවන රටාව හදාගත්තොත් මතුවෙන මතුවෙන රූපයේ ගෙවම් කරන පැත්ත දකින්න, නිරෝධ වෙන පැත්ත දකින්න, ක්ෂය වෙන පැත්ත දකින්න, වැය වෙන පැත්ත දකින්න එයා සුපටිපන්නයි කියලා තියෙනවා. ඉතින් අපි ඉස්සල්ලාම කරපු දේශනාවත් ඊයේ කරපු දේශනාවත් මේකට හේතු කරගත්තොත් අපි රූප සම්බන්ධයෙන් ඇහැට ලැබෙන රූප රූප කනට ඇහෙන ශබ්ද රූප නාසයට වැදෙන ගන්ධ රූප ජීවට දැනෙන රස රූප කයට ලැබෙන පොට්ටබ්බ රූප කියන මේ රූපාකාර පහක් මේ රූප පිළිබඳ ආબોධයේදී සාමාන්‍ය ධර්මයට අතට ගන්නයි. සුත්තමේ ඥානෙ වශයෙන් දැන ගන්න. මේ ලෝකේ තියෙන රූප වල ආකාර පහ රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප. ඊට පස්සේ මේ පොට්ටබ්බ රූපයේ විශේෂයෙන්ම පාඨවි ආපෝ තේජෝ වායෝ කියලා හතරක් තියෙනවා. එතකොට මේ මතුවෙන මතුවෙන වෙලාවෙදී මෙන්න මේක රූප රූපයක් මේක සද්ද රූපයක් මේක ගන්ධ රූපයක් මේක රස රූපයක් මේක පොට්ටබ්බ රූපයක් කියලා මේක අරූපේ නෙවෙයි කියලා තේරුම් ගන්න පුළුවන් නේද කියන අභිඥාව කියලා. ඍජු දක්ම කියලා. ඒක නිසා රූපයක් බලන වෙලාවේදී ඒක සද්දයක් නෙවෙයි කියන තරමට සතිය තියෙනවා. ඒක ගන්ධිකුත් නෙවෙයි, ඒක රසයකුත් නෙවෙයි, ඒක ස්පර්ශිකුත් නෙවෙයි, ඒ රූප රූපයක්. සද්දයක් ඇහෙනකොට මේක රූප නෙවෙයි, ගන්ධ නෙවෙයි, රස නෙවෙයි, පොට්ටබ්බේ නෙවෙයි කියලා වෙන්කට වෙන්කට හඳුනා ගන්න පුළුවන් නම් ඒ හඳුනා ගැනීම සඳහා කරන මේ ප්‍රයත්නයේට කියනවා අපි සතිය පිහිටවනවායි කියලා. එනේන රූපේ මේ විදිහට අපි කියනවා මලු හයක් අරගෙන මලු හයට එක එක එක එක දාන්න. මට මතකයි මම ගියා ටොබැකෝ කම්පැනි එකේ ජොබ් එකක් ගන්න. ඒ යනකට ගිය වෙලාවේදී එතන හිටපු අපිට යන්න ඉස්සලා ඉන්ටර්විව් එකක් තිබ්බා. ඒක තිබ්බේ මේ මේ සිගරට් තෝරන අය. නිෂ්පාදනය වෙලා ඉන්නේ සිගරට් තෝරන අයට. ඒ ජීගලන්ට කරව පරිශ්‍රණයේ සකස් කරේ මාව ඉන්ටර්වයුව කරපු එකනා යා කරලා තිබුණේ. අහක දාපු nuts and bolts ಜಾති විවිධ ಜಾති හයක් අරගෙන ඒවා කැරගෙන රෝල් එකෙන් තමයි ළඟට එන්න අරිනවා. එනේන එක අරගෙන එක එක බෑග් එකට දාන්න ඕනේ බෝල්ට් එකේ සයිස් එක හැටියට. ඉතින් ගොඩාක් කනලා කැරකිලා එනවා Taman ගාට එනේන එක ටට් ටට් ටට් ගාලා අවුල්ලා හයට දාන්න පුළුවන් නම් බොහොම ඉක්මනට අල්ලන්න පුළුවන් කාටද එනකොටම දැකගෙන මේ මල්ලට දාන්න ඕන කියලා දාන බලන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ ඉගත්කම බැලුවෙත් නැහැ සාහසික බැලුවෙත් නැහැ මේකෙන් තේනවා සිගරට් තොරන්න පුළුවන් කියලා බොහොම ප්‍රායෝගිකයි ඊට පස්සේ අපිට කිව්වා මොන ඩිග්‍රී අරන්තපත් ඇති වැඩක් නැහැ වැඩේට ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන්න පුළුවන් නම් මෙන්න මේ පරීක්ෂණයක් අපි කරන්න කියලා ඉතින් මේ වගේ මේ රූප රූප ඒ මල්ලට ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියන එක මේ මලු හැට දාන්න පුළුවන් නම් මේක කියනවා රූපේ පිළිබඳව විශිෂ්ට ඥානයක් කියලා. හැබැයි ඕන කෙනෙක් කරලා බලන්න මේ රූප රූප තද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියලා වෙන් කරනකොටම රූපේ රස ආස්වාදේ නැතුව යනවා. රූප රූපේ රස ආස්වාදේ නැති වෙනවා ශබ්ද රූපේ රස ආස්වාදේ නැති වෙනවා ගන්ධ රූපේ රස රූපේ පොට්ටබ්බ රූපේ මේ තාක්ෂණික වැඩේට යන්න කොටම රූපේ ආස්වාද කරන්න බැරි වෙනවා ඒ නිසා හුඟවදෙනෙක් කියන මේ කරන්න බෑ කියලා මොකද රූපයක් පේනකොට ඒකේ ඇලිගලි සිටීමෙන් තමයි අපි ඒකේ ආස්වාදෙන් ලබන්නේ රාගය ලබන්නේ තෘෂ්ණාව ලබන්නේ සද්දයක් ඇහෙනකොටම ඒකෙන් රාගේන රාගේන රත්තෝ රාගේන අභිභූතෝ රාගේන පරියාදින්නෝ කියලා කියන්නේ ඒ අහන රසයෙහි ඇලි ගලි ගන්නවා ඒකෙන් ඒක ඇඟ පුරා ගා ගන්නවා ඒක බැහැ ගන්නවා ගන්ධ රූපයත් එච්චරයි රස රූපයත් එච්චරයි පොට්ටබ රූපයත් එච්චරයි ඔන්න ඔය විදිහට රූපයක් එක්ක එනේන රූපය රූප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා වෙන් කරන්න තරමට උනන්දුවක් ආපු කෙනෙකුට කවදාකවත් ඒ දේවල් ආස්වාදනය කර කර ඉඳ වෙලාවක් නැහැ. ඒ තරම් වේගයෙන් දවසක් ඇතුළත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කිසිගේම ආවේ. ඒක නිසා කලාතුරකින් කෙනෙකුට තමයි මේ අභියෝගයවත් ගන්න පුළුවන්. ඒ කියන්නේ එදිනෙදා වැඩවලදී සත්‍ය පැවැත්ීමේ අංග අංග සම්පූර්ණ සත්‍යයක් පාත්‍රම කියන එක ඒක තන්නේ කර අහම්බයක්. සමහර විටක එකක් අල්ලන්න පුළුවන් අල්ලනකොට ගාක් වෙලා අනිත්‍යවලට පටලැවෙන ගතියක් එනවා. ඉතින් මෙන්න මේ භයානක අභියෝගය දෙන්න සර්වඥාසේ ධර්ම දේශනා කරනකොට නම් චක්කුණා රූපං දිස්වා සෝතේන සද්දං සුත්වා ගන්ධේන ගාහනේන ගන්ධං ගායි ගායිත්වා කියලා පටන් අරගන්නේ ඇහැට රූපයක් දැකීම තැනින් තමයි. මේ සතිපට්ඨාන සූත්‍රයට ගියාට පස්සේ ඇහැ වහගන්නේ කියලා ශබ්ද නැති තැනකට යන්නේ කියලා ගන්ධ රස දෙක රසස්වාද කරන්නේ නැති වෙන්න අරලා කය දිහාවට විතරක් පොට්ටබ්බ රූපයට විතරක් අවදි වෙලා අප්‍රමාද වෙලා සතිමත් වෙලා මේක එනේ එන එක බලන්න පුළුවන්ද කියලා බලන්න. අර පහකට කැඩිච්ච අභියෝගයේ එකකට අඩු කරගන්න එක ප්‍රයෝගයෙන් කරන්න. භාවනා මධ්‍යස්ථාන කියන්නේ ඔන්න ඕක කරන්න හදපු තැනට. එතෙන්ද ගිහිල්ලා කයෙන් ඇති වෙන පොට්ටබ්බ රූපයට විතරක් ඉඩ දීලා බලාගෙන ඉන්න කියනවා. මේ ඇත් දෙක ඇරියා වගේ මනස ඇරලා, මානසිකාරය ඇරලා මේ කය දිහා බලන්න හිටියොත් මේ කයට උණුසුම් ගති, සිසිල් ගති, කම්පන ගති, චංචල ගති ඒ নানা ප්‍රදේවල් පේන්න පටන් ගන්නවා. කාටවත් තේරෙන්නේ ඇයි මේ මෙච්චර ලෝක විසිතුරු දේවල් තියේදී කැලේකට රිංගලා ගහක් යට ඉඳගෙන ශූන්‍යාකාරයකට ගිහිල්ලා මේ කිසිම හරයක් නැති මේ ශරීරයේ දිහා පොට්ටබ්බේ දිහා බලන්නේ ඇයි කියන එක ওই දීර්ඝ විස්තරයක් නැතුව කාටවත් තේරුම් ගන්න බෑ. දීර්ඝ විස්තරයක් සහිතව තේරුම් ගත්තා. කායට හිත ගියත් කලාතුරකින් තමයි ඒකට අගේ කිරීමක් වෙන්නේ. ඒක සාදර වෙන්නේ. ඒක සමාදම් වෙන්නේ යන්තම් මගේ හිත දැන් බාහිරේ අභිරමණය කරපු හිත ඇතුළට ගත්තනේ මම දැන් මෙතන. ආහන එතෙන්ද ගත්තට පස්සේ තියෙනවා දැන් මේ ඒවන් රූපං අභිඥාය කියලා මේ රූපය හඳුනා ගැනීමේ පළවෙනි <clears throat> ගෙවැදීම මංගලාවතරණය වෙනවා කයට හිත දාගත්ත වෙලාව. ඉතින් ඊට පස්සේ මේකේ තියෙන මේ ක්‍රමික එහෙම නැත්නම් අනුභව කිරියා අනුභව සික්ඛා අනුභව ප්‍රතිපදා කියන මේ ආයතක ධර්මය දන්නේ නැතුව ගොඩනෙක් මේක මේ එක එක අරමුණු වලට පණින්න හදන මම ආනාපානය කරනවා මම බිම්බි මැක්ලිම කරනවා මේ මොන්නම දෙයක්වත් මේක ඇත්තේ නැහැ කයට හිත දාලා බලනින්න කියනවා මොනවද පේන්නේ කියලා ඒකට හොඳටම විශ්වාසයි මේ රූප රූපයක් නෙවෙයි කියලා ඇහැට දැනෙන රූප රූපේ නෙවෙයි කියලා එතකොට යම් වෙලාවක කය හිටියන එක සද්ද රූපෙකුත් නෙවෙයි ගන්ධ රූපෙකුත් නෙවෙයි රස රූපෙකුත් නැහැ පොට්ටබ්බ රූපේ. මේක විශාල මාතෘකාවක්. ඉතින් බලාන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා අහුරු කරගෙන ඒක ආද කරන එක යාලු කරගෙන බලන්න කියනවා මේකේ වැඩිම ගොජ දාන්නේ මොකද්ද කියලා. වැඩි ප්‍රකට වෙන්නේ මොකද්ද කියලා. වැඩි තීව්‍ර මොකද්ද කියලා. වැඩි ප්‍රසිද්ධ මොකද්ද කියලා. කායයට හිත දාලා බලනකොට වැඩිම ප්‍රසිද්ධ වෙන ඒ අරමුණ විශ්ින් ප්‍රසිද්ධ වෙන දේ අල්ලගත්තා නම් ඒ යෝගාවචරයට පටලගෙන තියෙන අඩුයි සංකීර්ණතාවයෙන් තියෙන ඉඩ අඩුයි. ඒ වගේම භාවනා රෝම ස්වභාවික වෙනවා. ඉතින් මේක පවා තේරුම් ගන්න සමාඩ අවුරුදු 10 15 යනවා. මේ භාවනාදී කරන්නේ මේ රූප ඒවං රූපං අභිඥාය කියන විදිහට මේ කායනපස්සනාවේදී රූප ධර්මයක් අවබෝධ කරගන්න හදන්නේ. ඒ සඳහා රූපය මොකද්ද පෙන්වන්නේ මාව අවබෝධ කරපන් කියලා. අන්න ඒක අල්ලගත්තාම තමයි ලේසියි. ඒ තරමට එහෙමවත් කරගන්න බැරි තරම් අපේ රාගය අපිව මත් කරනවා. මේ අරක ලබා ගන්න මේක ලබා ගන්න කියලා මේ භාවනාවෙත් নানা ආකාර චේතනා සංඥා වේදනා පටලවා නිසා ආධුනික මනසක් ඇති කරනවායි කියන එක. භාවනා කරනකොට මේකට කියනවා ආධිකම්මික විපස්සකයයි කියලා. එහෙම නැත්නම් තරුණ විපස්සකයයි කියලා කියනවා. තරුණ විපස්සකයන් අතර පස්සට යන ආධිකම්මිකයයි කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ පැවිදුණාට පස්සේ අවුරුදු 60 පෙරුණත් ඌට කියන්නේ ලදරු සාමණේරයයි කියලා. සාමණේරකමට අලුත් වෙන්න ඕන. එහෙම නැත්නම් මහානකම පිහිටන්නේ නැහැ. ඒ විදිහම භාවනා කරන්න ගියාට පස්සේ පොට්ටබ රූපෙට හිත දාන්නේ මොකද්ද? එයා නටාගෙන ඉල පෙන්නන නාටකම බලන එකයි තියෙන්නේ. මේක හුඟක් අමාරුයි හුඟක් උගත් අය. බටහිර ලෝකයේ හැදිච්ච මිනිස්සුන්ට කොහොමද කකරන්නේ? ඉතින් ඒ තරම් මේ හිත தত্ত্বගත කරලා ඒ තරම්ම මේක එක තැනකට යොමු කරලා ආතතිගත කරලා පුරුදු කරලා මොහොතකටවත් මේ ස්වභාව සිද්ධියට ඉඩ දෙන්න බෑ. ඉතින් අපි හිතමු යම් ආකාරයකට අපි මතුවෙන දේ ආස්වාද ප්‍රසවාස වශයෙන් හෝ පිම්බි මැකිලිල තාක්ෂණික වශයෙන් ගිට්ටු කරගත්තයි කියලා. එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්න එකේ හිත තිබ්බත් ඒවන් රූපං අභිඥාය කියන්නේ හොඳටම ඇති. ඒක සාමාන්‍යයෙන් කියන්නේ මම දැන් මෙතන බව දන්නවා. හිත ඇතුලේ ඊට පස්සේ ඒකේ තව ඒකාග්‍ර කිරීමක් තමයි ප්‍රසිද්ධ ස්වයන් සිද්ධ වෙච්ච ස්වභාව සිද්ධ වෙච්ච ප්‍රകൃතිය බලනවා මේක ආස්වාද ප්‍රසවාස වැටෙන්නේ බිම්බීම හැකිලි නැත්නම් මොකද්ද වැටෙන්නේ කියලා ආන ඒකට හිත දාගත්තා නම් ඒකට ආද වෙන්න ලේසි මොකද ඒක විසින් මේක ප්‍රකට කරලා පෙන්නන නිසා ඊට පස්සේ යෝගාවචර භාවනාදි කරන්නේ එයාම පෙන්වන්න හදන මේ නාඩගම බොහෝ වෙලා බලා සිටිනවා ඒ රූපේ එක සැර දැකලා බෑ අභිඥාව සඳහා ඒ ඒක හාද කර ගන්නවා. නැවත නැවත මතුවෙනවා. මෙන්න මෙතෙන් ගියාට පස්සේ යෝගාවචරය අන්තම් පුස්බයි කියලා කෙලින් කරගෙන යන්න පුළුවන් මට්ටමේ වගේ තඩ මාරුව තේරුම් ගන්න. රූපය අවබෝධ කිරීමේ ඒවං රූපං අභිඥාය කියන විදිහ දැන් තමන් අවබෝධ කරන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව. මේ තාක්ෂණික වශයෙන් කියනවා. නැත්නම් මේ හුස්ම දින පීරි ගන්න ගතිය. හුස්මේ තියෙන හූරාගෙන යන ගතිය. නාස්පුඩු පුරවාගෙන යන ගතිය. එනතම් උදරයේ හුස්ම ඇදිනාට පස්සේ අර වෙන තෙරපෙන තද වෙන ගතිය. පිම්බෙන අවස්ථාව. ආහන්න එක දැනගත්තට පස්සේ දැන් සන්තෝෂ වෙන්න ඕනේ. ගරූප රූප නෙමෙයි, ශබ්ද රූප නෙමෙයි, ගන්ධ රූප නෙමෙයි, රස රූප නෙමෙයි, පොට්ටබ රූපේ, පොට්ටබ රූපෙත් පටවි නෙමෙයි, තේජෝ නෙමෙයි, ආපෝ නෙමෙයි, වායෝ. දැන් ඉතින් අන්තිමටම සියුම් කරලා ඉතාමත්ම උන්චිම කොටසකට රූපේ කොටු කරගත්තා. කියන්නේ හරියට මේ තඹ කෑල්ලක් රත්තරන් කෑල්ලක් පිටර කෑල්ලක් අරගෙන ඒකේ පරමාණුවට යනකම් අඩු කරුවා. කපල කපල කපල කපල තාමත්ම බරවත් බලවත් අන්වික්ෂකයට දාලා ඉතාමත්ම තිබියගේ පුංචිම ඒකකයක් ඇල්ලුවා. සබාසිද්ධව පැවතිය හැකි පුංචිම ඒකකය ඉස්ලාමිතිය අනුව කියලා වාසේ පරමාණුට කඩාගත්තා. පරමාණුවේ තියෙන සමතුලිතතාවය. කඩන්න පුළුවන්. නමුත් සමතුලිතතාවය නිසා පුංචි මේකකේ වශයෙන් ගන්න එක පරමාණු කියන වචනේ මේ පරම කියලා කියන අන්තිම කියන එක අණුවකට පුංචි වචන පුංචි දෙයකට කියන වචන තමයි අණුව කියන එක. පරමාණු ගැන ඊටාම පුංචි ස්වභාව සිද්ධි දෙයි. ඒ වගේ තමයි මේ වායු පොට්ටබ්බ ධාතුවත් ස්වභාව සිද්ධයි. එයා විසින්ම ඉන්න පුළුවන්. අපි ඇඟිලි ගහුවත් නැතත් එයා ඉන්නවා. මෙන්න මේක දිහා බලා ඉන්නකොට මේ රූපය නැවත නැවතත් එන්න එනේන රූපේ දකින්න පුළුවන් ගතියට අපි සිංහලෙන් කියනවා ආස්වාද ප්‍රසවාසයට මූණට මූණ දාලා හිටියයි කියලා. අයිර කණ්ණාඩියක් ඉස්සරහින් තියාගෙන තමන්ගේ මූණ බලන ඉන්නා වගේ මෙන්න මේ විදිහට ආනාපානෙ නැවතන තෙන්න පටන් අරගත්තා නම් දැන් අපි පරිශ්‍රණය සඳහා ඒ වස්තු අල්ලගත්තා නැත්නම් එම්බ්‍රොයිඩර් කරන්න රෙදි කෑල්ල රාමුවට දාලා ඉර කරගත්තා. එහෙම නැත්නම් යකඩ කෑල්ල කපන්න ලේත් මැෂින් එකට දාලා සෙන්ටර් කරගත්තා. ඒක ඕන තරමක් ඊට පස්සේ එම්බ්‍රොයිඩර් කරන්න පුළුවන්. අරගේ මේ මේ ප්ලේට් මැෂින් එක දාලා ඕනේ ලියවනක් ලියවිල්ලක් ලියවන්න පුළුවන්. මෙන්න මේ විදිහට Tamanට දුරදික යන්න පුළුවන් අරමුණ මේ විදිහට මානසිකාරයට අල්ල ගන්නවයි කියන එක මේ විතක්ක ਵਿਚාර දෙක මේකෙන් තමයි අපි සාම රූපං අභිඥාය කියන එකට යන්නේ. ඒකෙදී මේ රූපයක් මේ විදිහට කොටු කරගන්න. ස්තූපයක් මේ විදිහට ඥාන ප්‍රතිකාලක් එමුඩර් කරන ෆ්‍රේම් එකට දාගත්තා වගේ චක් එකට අල්ල හිර කරගත්තා වගේ කරන්න අවශ්‍ය වෙන චෛතසික දෙකට කියනවා විතක්ක සහ ਵਿਚාර කියන දේ. විතක්ක චෛතසිකේ තමයි ඇත්තටම එනේන අරමුණට විහිදලා ගිහිලා ඒ අරමුණ ආස්වාසයන ප්‍රසවාසයන එනේන වෙලාවේ ඒකට විහිදුවලා ගිහිලා එනේන කොට අල්ලගන්නේ විතක්කේ හරහා. ਵਿਚාරයෙන් කරන්නේ මේ Taman අල්ලාගත්ත රූපය අරූපයක් නෙවෙයි කියලා තේරුම් ගන්න. නාම ධර්මයක් නෙවෙයි. රූප රූපෙකුත් නෙවෙයි. ශබ්ද රූපෙකුත් නෙවෙයි. ගන්ධ රූපෙකුත් නෙවෙයි. රස රූපෙකුත් නෙවෙයි. තේජෝ ධාතුවක් නෙවෙයි. පඨවි ධාතුවක් නෙවෙයි. ආවා ආපෝ ධාතුව නෙවෙයි. වායෝ ධාතුවමයි කියලා එහෙම නැත්නම් ඒ වෙලාවේ මතුවෙන ඒ ධාතු කොටාසය අනික් දේ නෙවෙන බවත් මේකම බවත් හරියට කොටු කරලා වේග කරලා අල්ලන එක තමයි මේ විතක්කෙන් කරන්නේ. එතකොට යෝගාවචරය සෑහෙන දුරට දැන් සෝපටිපන්න ගුණයේ හොඳ තහවුරක් ලබනවා තියෙනවා. ඒ කියන්නේ එනේන හුස්ම යාට විශ්වාසයක් තියෙනවා. දැන් එනේන හුස්ම මට බලන්න පුළුවන්. නැත්නම් හුස්මන මූණට මූණ දාලා තියෙනවා. නැත්නම් විශ්වාසයක් ඇති වෙනවා. තව හුස්ම රැලි 10 15ක් වෙනකන් වුණත් මගේ සතිය කැඩෙන්නේ නැහැ. නැත්නම් කැඩුනත් මට හදා ගන්න පුළුවන් කියන විශ්වාසය එනවා. අන්න මේ රූපය මේ විදිහට අභිඥාව කෙරුවට පස්සේ ਸਰවචනාංශය සඳහන් කරනවා ඒවං රූප සමුදයං අභිඥාය. මේ විදිහට කොටු කරගත්ත, මේ හිර කරගත්ත, මේ විදිහට සෙන්ටර් කරගත්ත මේ රූපය හට ගන්න තැන බලන්න පුළුවන් වෙන සුදුසුකම ලැබෙන්නේ ඒකට නිම්මේ නැකත පහළ වෙන්නේ ඒකට ග්‍රහයෝගේ යෙදෙන්නේ නැවත නැවතත් රූපේ එන තරමට යනකම් ඒවං රූපං අභිඥාය කියන තහවුරු ඇති වුණාට පස්සේ. එම්බ්‍රොයිඩරි කරන්න බෑ රාමුවට දාන්න නැතුව. ලේත් මැෂින් එකේ හරියට පොට කපන්න බෑ චක් එකට හරියට ඇල්ලුවේ නැත්තම්. ඉතල ඒක අල්ල ගන්නකම් ඕනේ මෙකැනික් කෙනෙක් බලන්න අමුඩ ගහන කැතපොට ගහගෙන ඔක්කොම කරලා හැරුදාට පස්සේ ගිහිල්ලා තේ එකක් බීලා සිගරට් එකක් බීලා ඇවිල්ලා තමයි කපන්න පටන් ගන්නේ. අරක ලොකු වැඩක්. මොකද ඊට පස්සේ ගැලෙව්වොත් ආයෙ කවදාකවත් ඒ සෙන්ටර් එකට සෙන්ටර් වෙන්නේ නැහැ. බේසිකල් වුණ ටෙම්පරේචර් එකෙන් ගැලෙව්වට පස්සේ ආයෙ හයි කරන්න බෑ ඒ තරමට. එනිසා මේ ඉස්සල්ලාම මේ දාගන්න හදනම ඒවන් රූපං අභිඥායි කියන එක තේරුම් අරගෙන මේ වැඩේට බැහැ ගන්න පුළුවන් වෙනවා නම් ඒ යෝගාවචරයා මේ රූප කර්මස්ථානේ කායන පස්සනාවේ සෑහෙන ස්ථාවරයක් ලබලා. නැත්නම් මනාකොට සුපිලිපන් කෙරේ. මේ දේ මේට වඩා ඉතාම භයානක දේ තමයි මේක හරියට කමඨාන් සුද්ධ කරනවා කියන එක. මම කිව්වෙත් ඒකයි ඉතලා බුදු වෙන එක එකක්. නමුත් මේ කාම ලෝකේ ඉන්න ලෝකයාට බුදු බණ තේරුම් කරලා දෙනවයි කියන එක බුදු වෙනවට වැඩිය අමාරුයි. ඒක හොඳටම තේරෙනවා මොන්ටිසෝරි පන්ති උගන්වන ටීචර්ස්ලාට. එයා දන්නවා මේ මොන්ඩිසෝරි බබෙකුට ධර්මයක් කාරණාවක් උගන්වනවා කිව්වට පස්සේ කාරණාව නෙවෙයි වැදගත් මේ දරුවා කිරිසප්පේ. ඒක තැනක විනාඩි 10 15ක් ඉඳගෙන ඉන්න බෑ. තව ඒ වගේ ළමයි එක්ක කවදාකවත් ඉඳලා නැහැ. අම්මා තාත්තත් එක්ක ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ දරුවා ගෙන්නලා පන්ති එක වාඩි කරවලා මේ විනාඩියේ පයිප් කරන ආයම් ඉගෙන ගන්න. මේ විනාඩියේ 35 අපි කරන නටන එක. මේ 35 අපි කරන්නේ සින්දු කියන එක කියලා ඒ දරුවා ඒ ගුණෝගට අරගෙන පාඩම් පත්‍ය උගන්වනවා කිව්වහම උඟ දෙනෙක් හිතනවා හරි අමාරුයි කියලා මේ විශ්වවිද්‍යාල උගන්වන්නේ. ඉගෙනගලේ පළවෙනිම තැන තමයි මොන්ටිසෝරි පාඩම. අපි ඒ දවස්වල අපි යන කාලේ කියන්නේ පහළ බාලාංශ. ඒ මොකද Taman ඉගෙනගත්ත දැනුම කොච්චර තිබුණත් ඒ ගුරුවරිය හෝ ගුරුවරයාට ඒක පොඩි දරුවට සම්ප්‍රේෂණය කරන්න හැටි. පොඩි දරුවට sannivedanaya කරන්න හැටි ඔය ඒ ලොකු භාෂාවෙන් බෑ. ඒ වගේ තමයි කාට හරි කියන්න පුළුවන් නම් භාවනාවකදී මම වාඩි වෙලා මම කයට හිත දාලා වාඩි වෙලා ඉන්නකොට මට මෙන්න මේ විදිහට අරමුණ මතු වුණා. මම මේ මතුවෙන මතුවෙන මෙහෙම අරමුණ බලාගෙන ඉන්නකොට මෙන්න මේ ආස්වාසය මෙහෙමයි මට දැක්කේ ප්‍රස්වාසය මෙහෙමයි. ආස්වාසයලාදි මම දන්නා එක ප්‍රස්වාසය නෙමෙයි කියලා. ප්‍රස්වාසයලාදි මම දන්නා ආස්වාසය නෙමෙයි කියලා. එහෙම නැත්නම් මං ඉදරන මට වන්දන බිම්බීම හැකිලිම ඒකේ මෙහෙමයි උනේ කියලා මේ වෙච්ච සිද්ධිය සංසිද්ධිය කියනවායි කියන එක අසුපටිපන්න ගුණය කියන එක යෝජනාවක් නම් ඒකට කරන ඉස්තිර කිරීම තමයි තව කෙනෙකුට කියන්න පුළුවන් තරමට පැහැදිලිකමක් ඇති කරගන්න. ඒ මොකද මේ තව කෙනෙකුට කියන්න පුළුවන් මිනිහාතේ තමයි සාසනය තියෙන්නේ. තමන් ආબોධ කරන එක ගොළුෙක් දකපු හීනයක් වගේ. ගොළුවට එක කියන්න බෑ. නමුත් තමන් දැකපු දේ තව කෙනෙකුට කියනවා නම් මේ දැකපු දැක්මට පුදුමාකාර පන්නරයක් එනවා. කියා නෙම කරන්න බැරි තරම් ශක්තියක් එනවා. ඒ නිසා ඒක එතනදීම පන්නරේ තියාගන්න. මහා ලොකු දේවල් වලට අනේක නෙවෙයි වැඩි. මෙන්න මේ පන්නරේ තියාගත්තට පස්සේ බුදුහාමුදුර දෙන දෙවෙනි අභ්‍යාසයේ එහෙමනම් එනේන රූපේ දකින්න පුළුවන් තරමට කීකරු කරගන්න පුළුවන් නම් ඒක ඉතාමත් වැදගත් සුපටිපන්න භාවයක් දන්නවනම් ඒ වගේම එනේන රූපේ හිත හිටියන රාගෙන ද්වේෂයක් නැහැ මෝහයක් නැහැ එනේන ආනාපානෙ දකින්නකොට ආනාපාන අරමුණ කියලා කියන්නේ රාග නිසිත අරමුණක් නෙවෙයි. ඒ වගේම මට විශ්වාසය පහළ වෙනවා නම් තා විනාඩි 10ක් 15ක් කරනකම්. හුස්ම රැලි 10ක් 15ක් කරනකම් මට මේක අල්ලගෙන ඉන්න පුළුවන් කියලා යට ද්වේෂයක් එන්නේ නැහැ. ඒ වගේම මේ ආස්වාසය මේක ප්‍රසවාසය නෙවෙයි. මේක ප්‍රසවාසය මේක ආස්වාසය නෙවෙයි කියනවනේ දැන් කලකොල භාවිකුත් නැහැ. මෙතන මේ අන්දමන්ද භාවයක් මොහයක් නැහැ. ආන්න මේ දේ දැකලා කියා ගන්න පුළුවන් නම් එයා සුදුස්සෙක් වෙනවා. මේ රූපේ හට ගන්න හැටි බලන්න. නැත්නම් ආස්වාසේ හට ගන්න හැටි බලන්න. නිසා ආස්වාසේ සමුදේ බලන්න සුදුසුකම ගත්තොත් ඒක එසේ මෙසේ සුදුසුකමක් නෙවෙයි. බැලු බැලමක් නම් මේ භාවනා ආරම්භයේදී භාවනාට පෙළ ගැස්ම. ඒ පෙළ ගැස්මදීම රූපේ දැකගත්තා කියලා කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි. තාම සරල දෙයක්. ඉතාමත්ම නිර්වුල්ව, තාමත්ම ස්වභාවිකව කරන අතර තව කෙනෙකුට කියන්න පුළුවන් ශක්තිය හම්බ වෙනවනම් ඒක සාසනයට ලොකු ආඩම්බරයක්. මුකද දෙනකොට කරන්න පුළුවන් කියන්න තේරෙන්නේ. එතකොට භාවනාවේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ, කමඨාන් සුද්ධ කිරීමේ ප්‍රශ්න තියෙන්නේ. එතකොට දැනෙන වගකීමක් එනවා ගුරුවරයාට. මනසක හිතරේ දවන්නත් හොඳයි. මනසක කරන වැඩේ කරනවා. නමුත් මේක කීමේ වටිනාකම තේරෙන්නේ නැහැ කියන්නත් බෑ. ඉතින් নানা ප්‍රකාර ක්‍රමවලට ඒ පුදුරේ කටට උත්තරේ දීලා එහෙනම් මෙහෙම කිව්වොත් හරිනවද මෙහෙම කිව්වොත් හරිනවද කියලා අර පොඩි දරුවෙකුට සින්දුවක් උගන්වනවා වගේ මොන්ඩිසෝරි වැඩක් පටන් ගන්නවා. කොයි ලොක්කා වුණත් කොයි ශේෂ්ත්‍රයක දක්ෂයෙක් වුණත් මෙතෙන් ගියාට පස්සේ ආයේ කිරිසප්පෙක් බවට පත් වෙනවා. මේක ධර්ම ගෞරවයෙන් කරන වැඩක් නෙවෙයි. ආනේම කියලා කවදා හරි යෝගාවචරයට තේරෙනවා නම් ඇයි මේ සර්වචනංශේ ඒවං රූපං අභිඥාය කිව්වට පස්සේ ඒවං රූප සමුදයං අභිඥාය කියලා කියන්නේ රූපේවත් නැවත නැවත එනකොට බලන්න තරම් ශක්තියක් නැති කෙනාට කවදාකවත් ඒකේ මුල බැලීමේ හැකියාවක් මුල බැලීමේ සුදුසුකමක් මුල බැලීමේ නැකතක් මුල බැලීමේ ග්‍රහයෝගයක් එදෙන්නේ නැහැ. ඉතින් මේ සුපටිමන්න භාවී ඊගා පියවර තමයි නිතර දකින්න මේ ආස්වාසය හෝ ප්‍රස්වාසය පිම්බීම හෝ හැකිලිම එහෙම නැත්නම් වම දකුණු වශයෙන් තියෙන පියවර හෝ කොත් මේ මම දකින්නේ රූපය කියලා දකින්නේ මැද මෝරච්ච දෙයි මෝරච්ච වායු පොට්ටබ්බ ධාතුවේ නාස්පුඩු පුරවාගෙන යන ගතිය මේ කොහෙන්ද දෙන්නේ කොහොමද පටන් ගන්න ඊට දැකපු මිනිස්සයා ඊට පායන හැටි බලන්න ගියානම නැගින හිට මුහුදු වෙරළට නැත්නම් හැදිච්ච පැලයක් තියා බලනද පැලේ ඇටේ කණු කැපිලා ඒක අංකුරේ මතුවෙන දිහා බලන්න. පිපිච්ච මලක් බලපු මිනිස්සයා පොට්ටුවක ඉඳලා මල පිපෙන හැටි බලන්න. ආනේ ඒ தත්තට යන්න නම් ඉස්සල්ලාම රූපං අභිඥාය තියෙන කෙනාට රූප සමුදයං අභිඥාය කියන තැනට අභියෝගයක් දෙනවා සරුවච්චන් වහන්සේ. ඒක හරි මංගලයි. මොකද අපේ හිත හරි ආසයි දේවල් හට ගන්න හැටි බලන්න. අල්ලපු ගෙදර ගමන බබෙක් හම්බුණා කියලා දැනගත්තොත් ඉතින් මේ රෙක්සොන කැලලක් අරගෙන ලක්ෂ පැකට් එකක් ගන්න බබා හම්බෙලා බලන්න අනේක ඉතින් ලොකු මේ ඔක චාරිත්‍රයක්. වැල්ලියේ පැදුවත් ඇති. ඒ ගිහිල්ලා බල්ලා ඉන්න ගතියක් තියෙනවා. පටන් ගන්නකොට බැල්මත් තියෙන සරුවචනාංශයේ මේ බබාට උගන්වන්නා වගේ ඉතල රූපේ කොටු කරගෙන එනේන රූපේ බලන්න පුළුවන් තත්ත්වෙට දීලා ඊට පස්සේ හිතට කියනවා සුපටිපන්න භාවයේ දෙවෙනි පියවර තමයි يعني තුනී පිනුම් තටාකයට බහැලා ගැඹුරකට අඬ ගන්න යන්න වගේ මේ රූපය හට ගන්න හැටි බලන්න. ඉතින් එතකොට මේ යෝගාවචරගේ සතිය අප්‍රමාද භාවය හරිට වැඩි වර්ණගෙන්න එපා. දැන් අපි දකින්නේ ප්‍රමාදයට පච්චිති රූපයක්. අප්‍රමාද වෙනවා රූපය හට ගන්නකොටම හට ගන්නත් ඉස්සෙල්ලා අටවා ගන්නලද එළඹිච්ච සතියක් වගේ. කියන රාජ්‍ය නායකයෙක් ඇවිල්ලා ෆොටෝ එකක් ගත්තා වගේ නෙවෙයි රාජ්‍ය නායකයා එන බව සම්ප්‍රාප්ත වීම ෆොටෝ ගන්න කල්ලාතු කැමරාකාරයා ගිහිල්ලා ට්‍රයිපෝඩ් එක ගහගෙන බලන්නේ. ඒ වගේ තමයි ආශ්වාසයක් එන්නත් ඉස්සෙල්ලා ඊ타ත්ම සාදරව ඊ타ත්ම සත්‍යයෙන් ඊ타ත්ම අප්‍රමාදීව තාම යමක් නැති තැනක දිහා එක කර වෙනකම් බලන ඉන්නවා කොහොමද මතුවෙන්නේ කියලා බලන්න. එතකොට ඇඟට නොදැනි යෝගාවචරයේ සත්‍යය තහවුරු වෙනවා. සමාධිය අප්‍රමාදයේ එන්නේ එන්නේ තහවුරු වෙනවා. ඊට පස්සේ ආස්වාසය මුලින් අල්ලගත්තාම ලාවට එන තැන අල්ලගත්තාම ගොරෝසු වෙන තැන දක්වා අඛණ්ඩව පවතින සතියක් පුරා නොකියුවට මොකද විපරිණාමය හොඳට තේරෙන පටන් ගන්නවා. පටන් ගන්න තැන ඉඳලා ගොරෝසු තැන දක්වා ඒ කියන සාමාන්‍ය රූපය කියන අවස්ථාවට යනකොට ඒක ක්‍රමයෙන් විපරිණාමයටපත් වෙන හැටි දැක ගන්න පුළුවන්. මේක ඊගාට පදම් වෙනකම මේක කරන්න එතකොට රූපේ රූපේ හට ගැනීමත් එක්ක දකින්න. හට ගැනීමයි රූපයයි. හට ගැනීම සහ ගොරෝසු වෙච්ච ආස්වාසය. හට ගැනීම සහ ගොරෝසු වෙච්ච ප්‍රස්වාසය. හට ගන්න හැටි සහ ගොරෝසු වෙච්ච පිම්බීම. හට ගැනීම සහ ගොරෝසු වෙච්ච හැකිලීම. මෙන්න මේ විදිහට බලන්න යනකොට උගාත්ම සියුම් තත්වයක් තමයි මේ හට ගන්න තැන බලන එක. මේක ටිකක් විස්තර කිරීම සඳහා බැලුවොත් අපි වම දකුණ කියලා මෙනෙහි කරනකොට වම තියනකොට දකුණ හතගෙන ඉවරයි. වම තද කරන වෙනකොට දකුණ ඉසිලා ඉවරයි. ඒකෝට දකුණේ මුල පටන් බලන්න නම් අර වම තියෙන එක බලලමදි මේ වැඩේ ASCII තව වැඩක් පටන් අර ගන්නවා. ඒකට වම තියලා පටල වෙන්නේ ඉස්සෙල්ලා දකුණ නැගිටලා ඉවරයි. ඉතින් මෙතෙන්දි පේනවා අපි මේ වම දකුණ කියලා දකින්නේ හටගත්ත දෙයක්. විසක් පහට ගැනීම හැම වෙලාවෙම මායාවක්. හැම වෙලාවෙම ඇහැට වැලි ගහලා තමයි පටන් අරගන්නේ. ඒ නිසා මතු වෙච්ච දේ බලලා ඒක හාද කරගෙන ඒක නැවත නැවත එන තැන බලලා ඊ ගාව සුපටිපන්න ගුණ තමයි හට ගන්න හැටි බලන්න. මෙන්න මේ දෙක විතරයි. මෙච්චරයි යෝගාවචරයාගේ කරණ දෙන උපරිම කෘත්‍යය. මේක සාමාන්‍ය චතුරාර්ය සත්‍ය සඳහන් කරන දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය කියලා කියනවා. ඉතින් යෝගාවචරය චතුරාර්ය සත්‍ය මහන්සි වෙන්න ඕනේ ওই සත්‍ය දෙකට විතර. ওই විතර ලෞකික. එතකොට හම්බෙන ලාභේ තමයි මේ ලාවට පටන් අරගෙන මතුවෙච්ච ආස්වාසේ කොහාටද ගෙවිලා ඉතින් අර ලාවට පටන් ගන්න ගොරෝසු වෙච්ච ආස්වාසේ දක්නා තරමට සතිය දිනු කරපු කෙනාට අප්‍රමාදේ දිනු කරපු එකනට ඒක ගෙවි යන පැත්ත නොබලා ඉන්න බැරි තත්ත්වයකටපත් වෙනවා මුලමෙද දැක්කන අග කියන එක Tamanට හම්බෙච්ච දායාදයක් වෙනවා නමුත් ඒක අගය කරනවා. ඒක දැනගන්නවා. මෙතෙන්ට එන්නයි මේ සරුවචනසුවේ වටවලල්ලේ කරවාගෙන ආව ඉස්සල මැද පෙන්නලා, ඊසේ මුල පෙන්නලා, ඊට පස්සේ මුල මැද අගහරා අග දකින්නයි අග පෙන්නන තමයි මේ යන්නේ. අගර තමයි Nirodha කියන්නේ. ඔක තමයි නිවන කියන්නේ. Nirodha සත්‍ය කියන්නේ දුක් නිවන. ඉතින් නිවන දකින්න ඕනකමක් නැහැ කාටවත්. ඔක්කොටම කැමති සමුදය දකින්න තමයි. මේක තමයි අපි මේ රාගය කියලා කියන්නේ. අපි මෙතෙක්කල් සංස්කාරය ආවේ හට ගන්නා පැත්තට මඟුල් කතා කර කර පාටි දම දම උනන්දු කර කර උද්‍යෝගයමත් වෙමින් සංවාසන පවත්වමින් ආවා. ඉතින් මේරුවට පස්සේ අපිට පේන එක නාස්තික පැත්තට යනවා, වැය වෙන පැත්තට යනවා, ඡය වෙන පැත්තට යනවා. ඒක නිකටල්ලේ තියන චක්කුණු පංචස්කන්ධ කීකේ ඉන්නේ. අරතරන් සාධරකමක් නැහැ පටන් ගන්න පැත්ත විදියට යනකොට. නමුත් මේ පංචස්කන්ධ කියලා ප්‍රතික්ෂේප කරන්නේ මොකද්ද? නිරෝධ සත්‍යය. අන්න එතින් රජමාවතකින් අනගහන යන්නේ. සුපටිපන්න භාවයෙන් අනගහනට සරුවචාන්සේ මැද පෙන්නලා මුලේ තියෙන මායාකාරී භාවය දකින්න කියනවා. මුලයි මැදයි දැක්කට පස්සේ පුද්ගලයාට අග නොදක ඉන්න බෑ. අන්න එතෙන්ද දැක්කනම් එයාට ඉස්සල්ලාම වතාවට දෙනවා. ලාවට පටන් ගත්ත දෙයක් හටගෙන ගොරෝසු වුණාට පස්සේ ඒ දේ අනිවාර්යයෙන්ම නිමාවක් තියෙනවා. එහෙම නැත්නම් සංකත හැම වස්තුවකම හටගන්න විපරිණාමයක් සහ වැයවීමක් කියලා එකක් තියෙනවා. සංකත ස්වභාවයක තියෙන්න ඕනේ අනිවාර්ය අංග තුන එකයි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති චිතස අඤ්ඤතත්තම් පඤ්ඤාය මේ වය දකින්න කැමැතිත් නෑ දකින්නෙත් නෑ කොච්චර වෙලා හරි ටෙලිවිෂන් ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන තිටරටෙන් දැල්ලා කවදාකවත් එක තිතක්වත් ගෙවෙනව පේනවද කියලා කද්දාවත් අලුතෙන් මතුවෙන මතුවෙන මතුවෙන මතුවෙන එක පේන. එක තිතක්ක ගෙවෙනවා පේන්නේ. එතකොට අපිට අන්වේ ඥානෙට දාන්න වෙනවා මේක නැති දැනකින් මතුවෙනවා නම් ඊගාව එක එන්න ඉඩේ එන්නේ මේක කොහෙන් හරි ගෙවෙන්න eBay. උත්සාහ කරන බයන්න හිත ඇහැ මෙහෙවල මේ තිතක ගෙවෙනවා දකින්න කපක් බලන කදාකත් දකින්න බෑ. ඉතින් මෙවැනි ක්‍රමයකට සුපටිපන්නයි කියන්නේ. පේන දේ ඇත්ත නැහැ. ඇත්ත පේන්නේ නැහැ. ඒ නිසා සරුවචනාංශයට සිද්ධ වෙනවා ඒ ප්‍රතිපදාවක් හරහා ගෙනියලා මේ නොපෙනෙන සත්‍යය එහෙම නැත්නම් මේ මෝහා වෙලා තියෙන සත්‍යය මේ නීවරණ නිසා ඇති වෙන අන්ධ කරනෝ අචක්කු කරනෝ පඤ්ඤා දුබ්බලී කරනෝ අඥාන කරනෝ කියන අපිට මේ සත්‍ය අත්‍යන්ත වූ කොටස නොපෙනෙන්න හදලා තියෙන මේ මායාවේ පිටිපස්ස පැත්තෙන් අඬ ගන්න ඇවිල්ලා. ඉස්සරහ පැත්තේ නෙමෙයි පිටිපස්ස පැත්තෙන් අඬ ගන්න ඇවිල්ලා සරුවත්යන්සේ පෙන්නනවා. යමක් හට ගන්න ස්වභාවයක් ඇත්තේ වින යමක් ගොරෝසු වෙන ස්වභාවයක් ඇත්තේ වින එක ඡේ වෙන ස්වභාවයක් අනිවාර්යෙන් තියෙනවා. එතකොට හට ගන්නා ස්වරූපේ සහ ගොරෝසු ස්වරූපේ දිහාට රාගය පහල කරන්න පුළුවන් වුණාට ඡේ වෙන ස්වරූපේ දිහා කවදාකවත් රාගය පහල කරන්නත් බෑ. ඌපනාමෙන් බැලුවට පෙන්නේ නැහැ. ඒ නිසා කෙවීම දකින්නට රාග ප්‍රහණය සිද්ධ වෙනවා කියලා බුදුහාමුදුරුවෝ සත්‍යයක් මතු කරා. තුන්වෙනි සත්‍යයක් මතු කරලා දෙනවා. රූපේ තියෙන රූපේ හට ගැනීම තියෙනවා. මේ දෙක සත්‍යයි දැන් අත්දකලා තියෙන්නේ. මේ හටගත්ත දේ ගෙවෙන්න එපාය. මේක දකින්න නැති අන්ධකරණයක් අපි ළඟ තියෙනවා. මේක දකින්න නැති අචක්කකරණයක් අපි ළඟ තියෙනවා. ප්‍රඥා දුබ්බලීකරණයක් තියෙනවා. විඝාත පක්ෂිත ගතියක් තියෙනවා. අනිබ්බාන සංවත්තනින් ගතියක් අපේ හිතේ තියෙනවා. අන්නේ හිතට හොම්බට දෙකක් කනලා වගේ කෙලමොලෙන් දමලා වගේ ඔළුවට ටොක්කක් කනලා වගේ මේ පෙන්ලා දෙන වෙලාවේදී තමයි ඒ යෝගාවචරයට මේ මුල මැද දෙකට ප්‍රේමයත් ආසාවත් තණ්හාවත් රාගයක් පහළ වුණාට ඕනම දෙයක් ගෙවෙන හැටි දිහා බලනකොට ඡේ වෙන හැටි දිහා බලනකොට වැය වෙන හැටි දිහා බලන කවදාකවත් රාගේ පහළ රාගය නෙවෙයි ඕනනම් ද්වේෂය පහල කරන්න පුළුවන්. පහල වෙන්න පුළුවන්. ඒකයි ඔය යෝග ආයතනේ ඒව දකින්නට හතපය ගැස්සෙනවා, නිින්දට වැටෙනවා, බය වෙනවා, සහලවනවා, අසරණා වගේ දැනෙනවා. ඔක්කොම මතුවෙන්නේ මේක නොදකින් නොපතන් කියන තමයි හැදිලා තියෙන්නේ. දකින්න ඕනකමක් නැහැ. නමුත් ਸਰුවචනන්සේ පෙන්වන ක්‍රමයට කෙල මෝලෙන් දමලා යනවා වගේ. කිරි ගහට බෝල් ගහෙන් යනවා වගේ උන්වහන්සේ කියන මේ පෙතේ ඵලයක්. කියොත් මේක වළක්වන්න බෑ. දකින්න වෙනවා දකින්නකොට අර හට ගන්නකොට ඇති වෙච්ච ප්‍රේමය, ගොරෝසු වෙනකොට ඇති වෙච්ච රාගය, මනනන්දනීය ගතිය, අභිරමණය, එහෙම නැත්නම් මේ විචිත්‍රත්වය, රංජනය කදාකත් දෙන්නේ ක්ෂය වෙන පැත්තේ, වැය වෙන පැත්තේ, නිරෝධ වෙන පැත්තේ. ඊට පස්සේ යම් කිසි කෙනෙක් මේ සිද්ධියක මෙතෙක්කල් වසංගලා තිබුණ මේ ක්ෂය වීම, වැය වීම, Nirodhe දක්නාසුළු ගමනක් යනවා. යා නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවේ හිටියා කියන. හතරවෙනි චතුරාර්ය සත්‍ය දකින්න තුන්වෙනි එක දැක්කට පස්සේ. තුන්වෙනි සත්‍ය කියලා කියන්නේ Nirodhe. Nirodhe දැක්කට පස්සේ යා ජීවන රටාව හදා ගන්නවා. ඔය කොයි බහුරූපෝලම් පෑවත් සිද්ධිය හැමාරේ බලන්නකො. සිද්ධිය හැමාරේ බලන්න මම මොන විදිය දෘෂ්ටි කෝණයක් හදා ගන්නවද? මම කොතන ලැබුම් ගන්න ඕන මම මොන විදියෙන් බලන්න ඕනද කියලා හරියට රාසොත්තුසි මේ බලන කෙනෙක් විරෝධ පක්ෂයේ හමුදා කඳවුරට ගිහිල්ලා සැඟවිගෙන ඒකේ <coughs> කටයුතු බලන්න යුනිෆෝම් ගහලා ගිහිල්ලා බෑ. දවල් එළියෙන් ගිහිල්ලත් බෑ. ඒ යන්න වෙන්නේ කාටවක සැකකරන්න නැති විදිහට ගිහිල්ලා අටවගෙන බලන්න ඉන්න ඕන රෑ දවල් නැතු. දිගට බලන් හිටියට පස්සේ තමයි ඒකේ අත්‍යන්ත රහස් ගන්න පුළුවන්. ඒ වගේ මේ නිතර දෙවේලේ සිදුවෙන හුස්මේ අපිට මුලවත් පෙන්වන්න නෙමෙයි මේක හදලා ඇති වෙච්ච හුස්මක් දිගේ යන ගමනක් මේකේ තියෙන්නේ. මොකද මේක දැකලා තමයි අපි හුස්ම දැක්කයි කියලා කියන්නේ. සර්වඥාන්සේ කියන මේක තුනෙන් එකක්වත් හරියට දැකලා නෙමෙයි මේ කතා කරන්නේ. මොකද ඒකෙත් ආස්වාද ප්‍රසවාස දෙකවත් වෙන් කළ දැනගන්න අපිට බෑ. කිව්වේ නැත්තම්. බැලුවට වටිනාකමක් තේරෙන්නේ නැහැ. ඉතින් ඒක පෙන්නලා කියනවා. "හා මේ දෙක දැක්කනේ දැන් ආස්වාද කොහෙන්ද පටන් ගන්නේ?" ප්‍රසවාස කොහෙන්ද පටන් අරගන්නේ? ආයේක මංගල නිසා බලනවා. මේ මුල සහ ආස්වාසේ මුල සහ ප්‍රසවාසේ දැක්කට පස්සේ දැන් ඔන්න යෝගේ ලැබෙනවා. ග්‍රහ යෝගේ ලැබෙනවා. නිමා වීම දකි. ඉතින් බුදුරජාණන්සේ කියනවා දැන් නිමාවක් තියෙන්න ඕනේ මේ අන්වේ ක්‍රමයට, තර්ක ක්‍රමයට. එහෙම නැත්නම් ණය විපස්සනාට අන්වයක් කෙලවරක් තියෙන මේ කෙලවර දක්නාසුළු යන්න පටන් අරගත්තොත් යෝගාචර ඇත්තටම අමාරුයි ආස්වාසේ නිමාව සහ ප්‍රස්වාසේ නිමාව දකින්න. නමුත් කලබල කරන තුව භාවනා කරොත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ආස්වාද ප්‍රස්වාස දෙකම නිමා වෙන තැනකට යනවා. ආස්වාද ප්‍රස්වාස දෙකම සංසිඳන තැනකට යනවා. අන්න ඒක හරියට මේ ආස්වාසේ සහ ප්‍රස්වාසේ වෙන්වෙන් සංසිඳීමට වැඩිය ගොරෝසු නිසා මගේ අර ගන්න බැරි නිසා අන්න ඕකට කලබල වෙන්නේ නැතුව මේක ලොකු ජයග්‍රහණයක් බව රාග ප්‍රහාණයක් බව සුපටිපන්න භාවයක් බව ගැඹුරු සතියක් බව ගැඹුරු අප්‍රමාදයක් බව ජීවිතේ කවදාකවත් නොගිය තැනක් බව තේරුම් ගන්නා සුළු ගතිය එනවා කියන එකයි භාවනා කරනවා කියන එකයි සම්පූර්ණ දෙකක් මම අර කිව්වා වගේ මම නිල්ලම යනකොට මම දන්නේ පැහැදිලිව මට තිබිලා තියෙනවා දැන් බලනකොට හුස්ම දිගේ යනකොට මේ හුස්ම සංසිඳලා නින්දට ගිහිල්ලා තියෙනවා. නමුත් කවදාකවත් මේක පෙත බවක් මේක දියුණු කළ යුතුයි මේකට අවදි විය යුතුයි මේක ප්‍රකාශ කළ යුතුයි කියන බව දැනගෙන හිටියේ. උගා කල්පනකොට තමයි අඬක් ඇහුනේ. ආයෙම ගෙවෙනවා නම් ඒක ලොකු ජයග්‍රහණයක් කියලා. ඒ වුණත් ඒක ඇහෙන්නේ හීනෙන් වගේ. සැකෙන් යුක්තව. නැවත නැවතත් ඒක තහවුරු කරගන්න වෙනවා. තේරුම් ගන්න. අන්නේ විදිහට ආශ්‍රව ප්‍රසවාස දෙකේම ගෙවෙන් කිරීම. එහෙම නැත්නම් නිමිත්ත නැති වෙන ගතිය දැක්කට පස්සේ ඒ ඥානය හරහා තමයි යෝගාවචර පුළුවන් වෙන්නේ අඩු ගන්න ප්‍රස්වාසයේ ඉවර වෙනකොට මේ ගෙවෙන දිහා බලන්න. මොකද ආස්වාසයේ ගෙවීම හරි ඉක්මන ප්‍රස්වාසයේ හටගන්ම හරි ඉක්මන. ප්‍රස්වාසයේ ගෙවීම ක්‍රමානුකූලයි ආස්වාසයේ හටගැනීම ක්‍රමානුකූලයි. ඒ හටගැනීම බලන්න නම් ආස්වාසයේ හටගැනීම බලන්න. ප්‍රස්වාසයේ ගෙවීම බලන්න ඕන ප්‍රස්වාසයේ ගෙවීම බලන්න. මේක පිම්බීම හැකිලීමටත් ඒ වගේ තමයි. පිම්බීමේ හටගන්ම බලන්න ලේසි. හැකිලීමේ ගෙවීම බලන්න ලේසි. ඒ දෙක අතරමැද කොටස බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙන නිසා ඒතදී යෝගාවචරයට හරි අමාරුයි. පිම්බීමේ අග සහ හැකිලීමේ මුල විශේෂම ආශ්වාස ප්‍රශ්වාසයේ අග සහ ප්‍රශ්වාසයේ මුල අල්ලන්නවා. ඒ වුණාට අනිත් පැති අල්ලන්න පුළුවන් සමීක කරගෙන යන දවසේ මේක දැක්කට පස්සේ ඕනම සිද්ධියක හට ගන්න සුළු ගතිය තියෙනවා ගෙවෙන සුළු ගතියක් තියෙනවායි කියලා. මෙන්න මේ ගෙවෙන සුළු ගතිය දැක ගන්න සුළු ජීවන රටාවක් හදා ගන්නවා කියන එක. ගෙවෙන සුළු ගතිය දැක ගන්න සුළු දර්ශනයක් හදා ගන්නවා කියන එක ඒක තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියන්නේ. ඊට පස්සේ බුදුජානනාංශය කියනවා මේ රූපේ දන්නවා රූපේ හට ගැනීම දන්නවා රූපේ ගෙවන් කිරීම දන්නවා ගෙවන් කරන බව දක්නාසුළු. ප්‍රතිපදාවක් හදාගත්ත කෙනාට මේ රූපේ පිළිබඳව විරංජනයක් පහළ වෙනවා විරාගයක් පහළ වෙනවා නිරෝධයක් පහළ වෙනවා වැයවීමක් පහළ මේ නිරෝධය කියන්නේ ඒකාන්තෙම රාගේ නිරෝධයමයි කෙලෙසේක නිරෝධයමයි ඒ නිසා යම් ආකාරයක රූපස්ස විරාගා නිරෝධා පටිපන්න තේසු පටිපන්න මේ රූපයාගේ විරාගය පහළ වුණා නම් රූපයාගේ නිරෝධය පහළ වුණා නම් විරංජනය නිබ්බිදාව පහළ වුණා නම් ඒ පහළ වෙන හා සමාන ප්‍රමාණයකින් ඒතන ඒතන කියන කියන්නේ තත් තදංග කියන වචනේ පාවිච්චි කරන්නේ. එතන එතන රාගේ පහළ වෙනවා. ඒ රාගේ පහළ වෙනකොට ඒ පාවීම පහළ වෙනවා. ඒක ස්වභාවය. රාගේ තියෙනකන් ආසාවෙන් බලනවා. රාගය ගෙවෙනකොට නීරසකම පහළ වෙනවා. එපාකම පහළ වෙනවා. කම්මැලිකම පහළ වෙනවා. බය පහළ වෙනවා. නිදිමත පහළ වෙනවා. ඉතින් ඒක භාවනා පැත්තෙන් බලනකොට මංගල කාරණා. මේ රාග ප්‍රහාණයට නේ අපි යන්නේ. ඒක නිබ්බිදාව හොඳයි. විරාගය හොඳයි. නිරෝධය හොඳයි. මොකද රාගේ තියෙන තාකල් කරන හැම ක්‍රියාවක්ම දුස්චරිත වලට වැටෙනවා. කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත. රාගයේ තියෙන තාක්කල් හැම වෙලාවෙදිම තමයි අර්ථ සිද්ධිය වනස ගන්නවා. ව්‍යාබාධජ කරනවා. එනිසා මේ රාගයේ ගෙවන් වෙන හැටි ප්‍රයෝගයෙන් හරි කමන්නේ. දන්නවනම් අර්ථ සිද්ධිය සැලසෙනවා. Tamange ව්‍යාබාධ රෝග නැති අන්නේ විදිහට මේක හේතු ගන්නලා අන්වේ ඥානෙ හේතු ගන්නලා මේක තේරුම් ගන්නවා කියන එකයි භාවනා කළ මේක අත්විඳිනවා කියන එකයි මම නැවතත් ප්‍රකාශ කරනවා සම්පූර්ණ කාරණා දෙකක්. ඒක නිසා නිබ්බාන ගාමිනී පටිපදා. එන්නතම් මේ රූපයක Nirodhaය දකිනාසුළු බැල්ම විස්තර කරනකොට නිබ්බාන ගාමිනී පටිපදා කියන එක බුදුජානක විස්තර කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉස්සල්ලා තියෙන සම්මාදිට්ඨිය. මේ තියෙන සංසිද්ධිය හරි දෘෂ්ටි කෝණයෙන් ඔබට බලන්න පුළුවන්. මේක නීරසයි කියලා. මේක නිබ්බිදාව කියලා. මේක කම්මැලි කියලා. මේක ඒකාකාරී කියලා. මේක නිදිමතයි කියලා මේක පැත්තකට දාන එක තමයි කෙලෙස් වල ස්වභාවය. ඒක කපාගෙන යන්න පුළුවන්. මේ නිබ්බිදාව මංගල ලක්ෂණයක් කරගන්න. මේ කම්මැලි වෙන ගතිය රාගේ දුරු වීමක් බව තේරුම් ගන්න. මෙලාදී නින්දට වැටුනොත් ඒක ප්‍රමාදය. මම මේ නින්දට වැටෙන්න දෙන්නේ නැතුව මේ අන්තන් తాවකාලිකෝ දුරු වෙච්ච රාගය බුද්ධි විඳිනවා නම් ඒකට කියනවා සම්මාදිට්ඨිය කියලා. එහෙම නැත්නම් කියනවා මෙතෙක් කල් තිබුණු අයෝනිසෝ මානසිකාරය රූපයගේ ගෙවම් කරන පැත්ත දැකීම ජයග්‍රහණයක් කරගෙන එහිදී පහළ වෙන්නා වූ නීරසකම කම්මැලිකම ඒකාකාරීකම ඔතුන්නක් කරගෙන ආභරණයක් කරන විභූෂණයක් කරගෙන ඉදිරියට යන මිනිහට යෝගාවචරයි සත්පුරුෂයයි කියන පඬිතයයි කියලා කියන. එහෙම නැත්නම් අචක්කු කරනෝ අන්ධ කරනෝ පඤ්ඤා දුප්පලී කරනෝ විඝාත පක්ඛිනෝ අනිබ්බාන සංගත. මේක තාම පහළ වෙලා නැත්නම් ජීවිතේ මේක හරහා ගිහිල්ලා නැත්නම් ඉතින් ඒ කියන්නේ අර නීවරණයන් විසින් ඇති කරලා ද අන්ධකරණයේදී ඇස්නන්න අන්ධ කරන අචක්කු කරන්නේදී ප්‍රඥාව දුර්වල කරන ගතිය විඝාත පක්කිනෝ කියලා කියන තමන්ට ආබාධ කරන ගතිය නිවෙනින් දුර්වං කරන ගතියමයි තාම ළඟේ. එනිසා විපස්සනාව කළත් සමතේ නම් මේ පැත්තකට එන්නම බෑනේ. සමතේකදී මේ විදිහට කල්පනා කරන්න අමාරුයි. නිවර්ණ දුරු කරන්න පුළුවන්. නමුත් මේ රූපයගේ මුලැමැදාක බැලීමක් කියන එක කවදාකවත් සමතේට ආරම්භ වෙන්නේ ඒ වගේම මේකේ ගෙවම් කරන පැත්ත බලනවා කියන එකේ මංගල කාරණාවක් සීලෙත් නැහැ සමාධියෙත් නැහැ. ප්‍රඥා විතරයි තියෙන ප්‍රඥා භාවනා විතරයි තියෙන ඒකටත් ඒ වෙලාවට ඒ ප්‍රඥා මතු කර ගන්න ඕනේ සඳහා සුතුමි ඥානය අවශ්‍යයි. ඒ සඳහා හරියට වෙලාවට තර්ක ඥාන, අන්වේ ඥාන, ණය විපස්සනාව දාගෙන මේ මාතුල වෙන ගතියේදී ඇතුලෙන් එන කෙලෙසේ මේක නිබ්බිදාවක් විදියට පෙන්වනවා බය කරන ගතියක් විදියට පෙන්වනවා අසරණ ගතියක් විදියට පෙන්වනවා මෙන්න මේකෙදි ගංගාදී ගිහිලට පීනන කෙනෙක් වගේ කාගෙන ගියේ නැත්තම් මට හවුහරණක් නැහැ මගෙන් සිදුවන හැම දෙයක්ම කාය දුස්චර්ත වචී දුස්චර්ත මනී දුස්චර්ත බාටපත් වෙනවා හැම දෙයකින්ම මට ආබාධ කරගන්නවා ඒ නිසා මගේ අර්ථ සිද්ධිය සලකන්න නම් తాවකාලිකෝ හෝ ඒ රාගයගේ ප්‍රහාණය තදංග ප්‍රහාණය තදංග නිබ්බුතිය. අත් දකින්නකොට ඒක සක්විති රජ කෙනෙකුගේ ඔටුන්නක් වගේ අරගෙන පැලඳ ගන්නවයි කියලා කියන එක යෝගාවචරිකට අයිති කාරණාවක් මිස කාමභෝගියාට කවදාකවත් කරන්න. ඇත්තටම කියනවා නම් කාමභෝගියා මේක නොදකින්නවමත් නෙවෙයි. මොකද සිද්ධියක් තියෙනවා නම් සිද්ධිය හැමාරේ අනිවාර්යයෙන්ම තියෙන්න eBay. නමුත් එයාට ඕන නැති නිසා පේන්නේ. බැන්දට පස්සේ කියන දේවල් ඇහෙන්නේ නැතු වෙන කතාව තියෙන්නේ. මේ ඇහිලා ඇහිලා ඉලිප්පා වෙලා. ඒකට ඇහුණත් එකයි නැහැ ඇහුණත් එකයි. යෝගී තමයි මේක සංසාරේ පුරාවටම රාගයේ දිගේ රාගේන රත්තෝ රාගේන අභිභූතෝ රාගේන පරියාදීනෝ දකින්නේම හට ගන්නවා. දකින්නේම මෝරණ ගැත්ත. නමුත් හැම මෝරණ දෙයක්ම ඉවර වෙනවා කියන එක හිතා ගන්න බෑ. මේ රූපය පිළිබඳ නිත්‍ය සංඥාවේ සුඛ සංඥාවේ සුභ සංඥාවේ ආත්ම සංඥාවේ ඉන්න කෙනා. ඉතින් සා මේක විපස්සනායම කඩන්න බැරි වෙනකොට කඩන්න බෑ හුඟ දෙනකොට අල්ලන්න අමාරුයි මොකද මේකේ තියෙන මේ ණය ක්‍රමය මේකේ තියෙන මේ අන්වේ ක්‍රමය හුඟ දෙනකොට සාමාන්‍ය ලෝකේ දකින්න අහන්න හම්බ වෙන්නේ ඒ නිසා සමහර විටක මේ රූපය පිළිබඳව මේ විදිහට දැකීම අසුභ භාවනා හරහත් සර්වඥ ඥානමත කරනවා රූපයක හටගන්ම දකින්නකොට රූපයක මෝරණ ගතිය දැකලා සතුටු වෙන්න නම් රූපය පිළිබඳව සුභ සංඥාවක් තියෙනවා. නිත්‍ය සංඥාවක් තියෙනවා. සුඛ සංඥාවක් තියෙනවා. ආත්ම සංඥාවක් තියෙනවා. නමුත් සර්වඥාන්සේ කියනවා ඕනම තමන් ප්‍රිය කරන හෝ තමන්ගේ ශරීරය අරගෙන මේක දෙතිස් කොටස් වලට කපලා බලනකොට අසුබේ වඩනකොට වඩන්න යනකොට ඒ පුද්ගලයාට සමත ක්‍රමයක් වශයෙන් අසුභාවන හරහා මේ රූපේ ජීන රාගය අනිත් පැත්තට නැත්නම් රාගය දුරු කර ගන්න පුළුවන්. එතකොට ඒක රූපේ ඇති අසුභ පැත්ත බලලා කරන්නේ. නමුත් මේ විපස්සනා වෙදී අසුභෙත් දකිනවා ඊටත් වැඩි තියෙන ධාතු ස්වභාවය දකිනවා. හැම ධාතුවකම ස්වභාවය තමයි ඇතිව පැවත නැති වෙන ගතිය. ධාතු ස්වභාවය දකින්නටදී බොහොම ගැඹුරකින් අර වගේ తాවකාලික දෙයක් නෙවෙයි ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගැම්ම කාලා කාලා කාලා ගිහලා කවදාකවත් දෙයක් දැක්කොත් මේ දේ විනාශ නොවී පවතින්නේ නැහැ කියන දැනුම අනිවාර්යයෙන්ම මතුවෙනවා ඒක තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන්ට ඇති උනේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් බුදුහාමුදුරන් කිව්වේ බණහලා යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ස්වාමීන් වහන්සේ යම් තාක් පහළ වෙන සෝපහය තියෙනවා ධර්ම තියෙනනේ සියල්ලම ගෙවෙනසු එතකොට ඇත්තටම උදංගන්නේ කොණ්ඩඤ්ඤ ආමතුනේ බුදුහාමුදුරන් අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ කියලා කොණ්ඩඤ්ඤෝ උඹ ඥානවන්තයි. මොකද බුදුහාමුදුරු එතෙන්දි තමයි සම්මා සම්බුද්ධ වුනේ. තව කෙනෙකුට අවබෝධ කළ තිබෙන්නේ. ඒ නිසා කොණ්ඩඤ්ඤ සාංශ කිව්වේ තමන්න වෙච්ච දේ කිව්වා සාංශ යම් තාක් ඇති වෙන තර තැහැවි ඇත්තේ වෙනන් ඒ සියල්ල වැය වෙන සුළුයි කියන එක. ඉතින් මේ ආස්වාසිය මේක දැක්කනම් ප්‍රස්වාසය දැක්කනම් බිම්බීමේ හැකිලිමේ ඕකමයි. වම දකුණේ ඕකමයි. අහන, දකින, ගන්ධ රස බලන, පහස ලබන, හිතන සෑම දෙයකම මේ එකම න්‍යාම. හැම එකකම මොහොතේ කොයි පැත්තේ රස බැලුවත් ලුණු රස වගේ හැම එකකම තියෙන විමුක්ති රසයේ තියෙන නිරෝධය හරහා ඡේවීම හරහා වැයවීම ඒ නිසා මේ අපි දැනට කරන භාවනාවට සම්බන්ධ කරන රූපේ මෙහෙමයි රූප සමුදේ මෙහෙමයි රූප නිරෝධේ මෙහෙමයි රූප නිරෝධී මාර්ගය මෙහිමයි කියලා විස්තර කරාට මේකම අරූපී ද්‍රව්‍ය වන වේදනාවෙත් තියෙනවා ඕන වේදනාවක් අපි දකින්නේ මතු වෙලා ගොජ දාන අවස්ථාවේ තමයි කවදාකවත් අපිට වේදනාව මතු වීම පේන්නේ නැහැ හැම වෙලාවෙම වෙස් නටනවා පෙන්වුවාට වෙස් බඳිනවා පෙන්වන්නේ හැංගියන් තමයි වෙස් බඳින්න නටනකොට තමයි අරංගේට්‍රම් කියලා එළියට පෙන්වන්නේ වේදනාවෙත් ඔච්චරයි ඒ නිසා වේදනාව නිතර එන්න ඇරලා මේ වේදනාව හට ගන්නා තැනට සාදර වෙනවයි කියන එක අමාරුයි දුක් වේදනාව. මොකද දුක් වේදනාව එන්නකොටම තරහත් එක්ක එනවා. රූපය වගේ නෙවෙයි වේදනාව මෙනෙහි කරන දෙතාවර මෙනෙහි කිරීමක් ඕනේ. මතුවෙන වේදනාව එකක්. ඒ වේදනාව කරේ යටින් එන පටිඝානුසය අපි මේ රාගයට සම්බන්ධ කරලා කියනවා නම් සුඛ වේදනාවක් කියනකොට ඒ සුඛ වේදනාව අල්ල බදා ගන්න තියෙන රාගානුසය එක්ක එන නිසා අපිට මේ වේදනාව භාවනා අරමුණක් කරගන්න බෑ රසාස්වාදයක් කරගන්න. නිසා කවදාකවත් වේදනාවේ හට ගන්න තැන අපිට දැක ගන්න බෑ. මතුවෙච්ච සුඛය අපිට තේරෙනවා. නව කවදා හෝ සුඛ වේදනාවක හට ගන්න දැක්කනම් ඒක ඇති සුඛයක් නෑ. අර තරම සිලිලාරක් එකේ නෑ. ඒක ක්‍රමයෙන් නැගලා එන දෙයක්. ඒ මොකද මේ වේදනාව ඒ සුඛ වේදනාව ඉවර වෙන්නේ දුකක් තියෙනවා. මේ විදිහට වේදනාවේ මුල මැදාක බැලුවොත් මේ හැම වේදනාවක්ම ගෙවන් කෙරෙන එකක්. එකක්වත් ඉතුරු වෙන දෙයක් අපි හොඳටම බඩගිනි වෙලාවක බත්පතක් කාලා ඒ බත්පතේ රස ඒකේ පිරිච්ච ගතිය ඒකේ ඕජාව ලැබල කොච්චර සතුටු වුණත් තාපය හය යනකොට තව බත්පතක් කන්න ආසාව වෙනවා. ඒකදී අපි කොච්චර යාති කරවත් ඊගාපය හය යනකොට ආයෙනවා. නිසා මේක හරියට කට අරගෙන ඉන්න මනුස්සයගෙන් කෝච්චියක් යනවා ඇතුළට පෙට්ටි ගන්න කියනවා. දිගට කට අරගෙන ඉන්නකොට පෙට්ටි කෝච්චිය යනවා වගේ තමයි. එක පෙට්ටියක් අනිත් එකට හොඳයි කියන්න බෑ. මේක ඒ කන වේලාවේදී නම් අපි කියනවා මේක හොඳයි මේක හොඳයි කියලා. නමුත් ඒකේ කිසි ගුණයක් නැහැ. පැය 6 යනකොට වෙන එකට ආසාව පහළ ඇහැට දකින රූපත් ඒ වගේ ශබ්දත් ඒ වගේ ගඳත් ඒ වගේ රසත් ඒ වගේ නිකන් ඇහිදල් කුඩකට වතුර පුරවන්නගේ මේ වේදනාව පිළිබඳ සුඛේ සොයා යන ගමන ඒ තරම්ම බොල් වැඩක් ඒ තරම්ම හිස් වැඩක් ඒ තරම්ම කෝම්බයක් බව තේරෙන්නේ වේදනාවේ සැප වේවා දුක් වේවා මතු වෙනකොට මතු වෙන්නේ ගොරෝසු වෙච්ච එකක් බවත් බුදුහාමුදුර අපිට කර්මාවෙන් මතක් කරන එක හට ගන්න හැටි බලන්න බවත් එතකොට අපිට නිමාව දැක ගැනීමට සුදුසුකමක් මංගල අවතරණයක් ග්‍රහ යෝගයක් හදනවා. අනේක බැලුවොත් දුකින් පටන් ගත්තා දුකෙන් පටන් අරගත්තා දෙකම කරදරයක් තමයි. දෙකම විපරිණාම. ඒකෙම ඉන් එහාට බොහෝමත්ම සියුම් මේ සිළු සංඥාව. අපි සංඥාවල් ගන්නෙ ඒ සංඥා දනවන වස්තු එක්ක සුඛයක් හෝ දුකයක් එලවනවා නම් පමණයි. මධ්‍යස්ථ කිසි දෙයක සංඥාවක් අපේ හිතේ තැම්පත් වෙන්නේ නැහැ. ඒක අපේ ජීවිතේට වැදගත්. නමුත් නිවන් මාර්ගයේ වැටලා තියෙන්නේ එන්නේ වගේ සංඥාව ගෙවන් කිරීමෙන් නම් අපි මෙතකල් අතහැරපු දේ හරහා තමයි නිවන තියෙන්නේ. ඒ වගේම තමයි සකස් කිරීම. අපිට තේරෙන්නේ අපි සෑහෙන දුරට අනාගතතර පස්සේ තමයි. මෙච්චර දුරට මේක කොහොමද උනේ කියලා අපිට තේරෙන්නේ සෑහෙන දුරට ඒක Taman කාගෙන ඒකේ අර පටපණුව කෝෂය දාන්න ඇතුළට ගියා වගේ කෝෂය හදනකොට තේරෙන්නේ නැහැ. නමුත් පට දිගට බැලුවොත් පේනවා මේ කෝෂේ පටන් ගත්තෙම Taman කියලා. ඒක හරිය අමාරුයි තේරුම් ගන්න. ඉතින් ඒ තරම් හැබැයි වටිනකමක් දෙනවා. මෙච්චර ඝන බහල කෝෂයක් Taman හදා ගන්න පුළුවන් නම් මේක ක්‍රමයෙන් හැදුවා නම් කැපිල්ලත් මගේ අතේමයි. ඊටාම තද බල සංස්කරණයකට ඊටාම තද බල කෙලෙස් රැස් කිරීමකට කුසල් රැස් කිරීමට ආවත් මේක සියල්ලම මං කරපු දෙයක් නෑ. මගේ සකස් කිරීම නම් මේක කැඩිල්ලත් මගේ අතේ කියන එක මුලමඳාක බැලීදී සංස්කාරවලක් තියෙනවා. ගැන නාම ධර්ම රූප ධර්ම විතර නෙමෙයි නාම ධර්ම වලත් බුදුචානන්සේ පෙන්වන එක මේ උපාදාන පරිවර්ත සූත්‍රයේදී ඒවං වේදනා අභිඥා ඒවං වේදනා සමුදයං අභිඥා ඒවං වේදනා නිරෝධං අභිඥා ඒවං වේදනා නිරෝධගාමිනී පටිපදං අභිඥාය වේදනාය නිබ්බිදා විරාගා නිරෝධා පටිපන්නා තේසු පටිපන්න. වේදනාව දන්නවනම් වේදනාව මුල දන්නවනම් වේදනාව අග දන්නවනම් අග බලන අසල ජීවන රටාවක් හදාගත්තා නම් ඒ මනුස්සයාට වේදනාව පිළිබඳව නිර්වින්දනය පහළ වෙනවා විරංජනය පහළ වෙනවා ක්ෂය වීම වැය වීම දකින්නවා ඒක නා සුපටිපන්න. සංඥාව සංස්කාර විඥාන මේ සේරටම අර රූපෙන් ගත්ත සමීකරණයමයි යොදාගන්නේ. කරගෙන කරගෙන ගිහිල්ලා යම් දවසකට ඒ පුද්ගලයාට ඒ රූපයගේ වේදනාවේ සංඥාවේ සංස්කාරගේ විඥානයගේ ගෙවන් වීම නිරුද්ධ වීම දකින්නකොට ඒ රාගයගේ ඒ ගෙවන් වීමත් එක්ක තමන්ට දැනෙන සුඛය නැත්නම් තමන්ට දැනෙන ඒ හිතසුව ගතිය මොනම ක්‍රමයකටවත් තමන්ගේ වෙනකොට දෙන්නත් බෑ වෙන කෙනෙක්ට ගන්නත් බෑ මේක නොවීම සඳහා මේ වගේ හරි පාරක් නොවීම සඳහා බලපාන එකම කාරණාව අවිද්‍යාවත් තෘෂ්ණාවත් බවත් ඒ නැති කිරීමත් ඒක තන්නිකර Taman අතේ තියෙන දෙයක් බව. ඒක දෙයන්නාංශයට බාහිර දීපේක විතරයි අනිකාගම් වල තියෙන එකම වෙනස බව. බුදුරජාණන්සේ මේකේ පුද්ගලටම බාර දීලා තියෙනවා. ඔබමයි මේ ගැටේ ගහගත්තේ. ඔබට මේ ගැටේ ලියන්න පුළුවන් කියන්නේ ගැටේ සංකීර්ණ භාවය පෙන්වන. ආනී විදිහට යෝගාචර තේරුම් අරගන්න පටන් අරගත්තොත් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන හැම එකෙම වෙන සංසිද්ධිය එකක් හරියට කඩාගත්තොත් ඒ සමීකරණයමයි දිගට යන්නේ. ඉතින් මේ සමීකරණය තේරුම් අරගන්න පළවෙනි අවස්ථාව ජීවිතයේ සෑහෙන හැබෑ වෙනසක් ඇති කරන යමක ගෙවම් කරන හැටි බලන්න. එක දවසයි බලන්න. එකයි බලන්න. බැලුවට පස්සේ තේනවා හැම එකෙම මේ தත්ත්වය තමයි තියෙන්නේ. ඊට පස්සේ යෝගාචර විශාල වගකීමක් එනවා. අන්න ඒ ගෙවන් කිරීම දක්නාසුළු ජීවන රටාවක් හදාගන්න. ඊට පස්සේ ආය සීලිය හදන්න. ආය සමාධිය හදන්න. ආය ප්‍රඥාව හදන්න. ඉතින් ඒක දැකලත් ඒ විදිහේ ජීවන රටාවක් හදාගත්තේ නැත්නම් ඉතින් ඒත් ඒ පුද්ගලයාට කෙලවරක් වෙන්නේ නැහැ. හැබැයි මේ පුද්ගලයාට තේරෙනවා මේකට දෙවන්නේක් වගේ කියන්න ඒ ਸਰවඥාන්සේ කරන්නේ මේ පුද්ගලයාට මේක නිරෝධය මතු කර දෙන තැන දක්වා හැම පැත්තෙම අනුග්‍රහ කරලා එයාටම පෙන්නලා කියනවා දැන් ඉස්සරහට යන්න ඕනේ නම් මේකට ගැළපෙන ජීවන රටාවක් හදාගන්නයි කියලා ඒක සඳහා තමයි මේ ශාසනයක භික්ෂු ශාසන භික්ෂුණී ශාසනයක් උපාසක උපාසිකාවන් ඇති කළ දෙල තියෙන එකට බුදුරජාණන්සේ නීති පද්ධතිය දාලා තියෙනවා එකක්වත් කමාන්ඩ්මන්ට්ස් නෙවෙයි එකක්වත් මේ අනපනක් නෙවෙයි. අනක් නැති පනක්. ඊට පස්සේ මේ පුද්ගලයාක බාරගෙන ඒ අනුව ජීවනය හදාගන්න ගියාට පස්සේ තමයි යාගේ සුවඳ විහිදෙන්න පටන් ගන්නේ. මලප්පිපිල සුවඳ විහිදෙන්න පටන් අරගන්නේ අනුන්ට පේන්න පටන් අරගන්නේ මේ පුද්ගලයා කරන මේ ජීවන රටාවෙන් තමයි. ඉතින් ඒක අර අච්චර සංසාරයක් පුරා බැඳීගෙන ආපු මේ මෝහ පටල එක දවස් හතෙන් කපන්න පුළුවන් කියන එකයි බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ විශිෂ්ටත්වය. නැත්නම් අවුරුදු හතේ. මේ සමහරුන්ට ඒක මදි වෙනවා. නමුත් මතක තියාගන්න ඕනේ කොච්චර කාලයක් හැත් බැඳිච්ච මෝහ පටල තියෙන මේ කපන ක්‍රමයේ තියෙන නිසා රූපේ ගෙවන් කෙරුවත් වේදනාව ගෙවන් කෙරුවත් සංඥාව ගෙවන් කෙරුවත් සංස්කාර ගෙවන් කෙරුවත් විඥානය ගෙවන් කෙරුවත් ඒක රාගයේ ගෙවන් කිරීමක් වෙනවා. ඉතින් ඒ නිසා පේන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ රූපයේ ගෙවන් කිරීම දකින්න පහසු නිසා උරගා බලන්න පහසු නිසා සරුවචනාංශේ කායනපසනාව නැත්නම් රූප කර්මස්ථානයේ මුලින් කියලා කියනවා. ඉතින් ආ ධර්ම දේශනාවත් මම ඒක මුල් කරලා ගත්තට හැමෝම නිවන් දක්ෂිනේ රූප කර්මස්ථානේ හරහා නෙවෙයි. තම තමන්ගේ ගැටේ වැදිලා තියෙන විදිහට වේදනාවරා සංඥාහරා සංස්කාරහරා වෙන්න පුළුවන්. ඉතින් මේක දැස ගන්න, හට ගන්න පටන් අරගන්නේ රූපෙමයි. නමුත් ඒන් ලැබෙන සමීකරණේ, ඒන් ලැබෙන ඒ පද්ධතිය අනික් දේවල් වලටත් යොදලා ඒ අනුව සාකච්ඡා කරගන්න එක තම තමන පමණින් දැනගන්නේ කියන විදිහට දහසක් නයින් තේරුම් ගැනීම කියලා මම බලාපොරොත්තු වෙනවා මේ දැනට කරගෙන යන වැඩපිළිවෙලට මේ ධර්ම කොටස නැත්නම් මේ සූපටිපන්න භාවය ලං කරගෙන විශ්වාසයෙන් කරගෙන යනකොට ඉස්සරහට තමන්ට නොතේරෙන නොවැටහෙන සූක්ෂම කොටස් පවා වැඩි වැඩි විස්තරයක් පෙනෙයි මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ මේ කරගෙන යන වැඩේ විශාල ගම්බීර ධර්ම කොටාසයක් හරහා බුදුරජාණන් වහන්සේ දීපු එකක් මිස නම් ආවට ගියාට දීපු නිදර්ශනයක් නෙවෙයි. එනිසා මේ හුස්ම දිහා බලනලා කොහොමද නිවන් දකින්නේ? මේ හුස්ම පිළිබඳව මේ මේක ඇතුලේ කොහෙද සත්‍යයක් තියෙන්නේ කියන වෙනුවට පිට බලන් හදනව වෙනුව හිතන එක තමයි. පඬිත කංග වලට කරන්න, ඔලොමල කංග වලට කරන්න මොසත්වචනාංශේ ඒ හුස්මේ මේ සියල්ලම ගැප් කරලා දේශනා කරන නිසා මේ ආනාපාන සතිය සිංහල බෞද්ධයා වගේ අත්තන් අතර විශාල වටිනාකමක් ඇවිල්ලා තියෙනවා. ඒක විතරක් නෙවෙයි එකම කර්මස්ථානේ පිම්බිමැකිලි වෙන්න පුළුවන්, සක්මන වෙන්න පුළුවන්. මේන් පටන් අරගෙන නැත්නම් මේක මූලාදර්ශයට අරගෙන අනිත්‍ය කොටත් ඒක යොදලා මේ ලැබිච්ච කාලේ උපරිම ප්‍රයෝජනීය ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත දිනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා. Thank you. යමත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ඡේ සුජුජේ සුචෝච